ඉතින් මේ විශේෂ මාර්ග ග්‍රන්ථය බදන්තාචාර්ය අනුබුද්ධ බුද්ධඝෝස් මාහිම්පාණන් වහන්සේ රචනා කරන්නේ ලක්දිව උන්වහන්සේ ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වෙලා අර්ථකථා රචනයේට ප්‍රථමයෙන් මේ අර්ථකථා වචනය පිළිබඳ పూర్ව තමන් වහන්සේගේ සුදුසුකම එළිදක්වමින් මහා විහාරීය මහතෙරුන් වහන්සේලාගේ ආරාධනෙන් එවකට මහා විහාරයේ පැවති භාවනා මාර්ගය අපට හිරිපිරි කිරීමක් වශයෙන්. මේ භාවනා මාර්ගයේ හිරිපිරි කිරීම වශයෙන් අපට මේ විස්තර විවරණය කරපු විසුද්ධි මාර්ග ග්‍රන්ථය අදටත් අපට තේරවාදී භාවනා මාර්ගයේ විවරණය කරගන්නකොට ඊටමත් වැදගත් වෙන මූලාශ්‍රයක් බවට පත් වෙනවා. ශීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජිතේ ජතන් කියන මේ ගාථා රත්නයෙන් මේ ගාථා රත්නය පාදක කරගෙන ලියන මේ විෂදි මාර්ගයේ මුලින්ම සීලේ පතිත්තහය කියන කාරණේ පැහැදිලි කරද්දී බුද්ධඝෝෂ මාහිම්පාණන් වහන්සේ ශීල නිර්දේශයෙන් සීල විසුද්ධිය පිණිස අවශ්‍ය කරුණු කාරණා ගෙනහැර දක්වනවා. ඒ අනුව අපි මේ අමතපදම් වැඩසටහනේ මේ දක්වා මේ සීල විසුද්ධිය පැහැදිලි කරලා අවසන් කරන්නට යෙදුනා. සීල විසුද්ධිය අපි විස්තර විවරණය කරන්නට යෙදුනා. මෙතනින් ඉදිරියට අපිට පැහැදිලි කරන්න තියෙන්නේ මේ සීල විසුද්ධියේ සීල විසුද්ධියටම අයත් වන ඊළඟ කොටසක් වන මේ දුතාංග නිර්දේශය කියන කොටස. ඒ නිසා දුතාංග නිර්දේශය පැහැදිලි කරන එක තමයි අද පටන් අපි ඉදිරි දේශනා කිහිපයක් තුළ බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම දුතාංග පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඊ타මත්ම අල්පයි අපට පෙළ දේශනා තුළ දුතාංග සමාදන් වන ආකාරයන් ආදී පිළිබඳව දැක්නට ලැබෙන්නේ නැහැ. දුතාංග පිළිබඳව නාම මාත්‍ර වශයෙන් තමයි බොහෝ වෙලාවට පෙළ දේශනාව තුළ අපිට දක්නට ලැබෙන්නේ. මේ නිසා යම් ශාසනයේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව ප්‍රතිපදාව යෙදෙන්න බලාපොරොත්තු වෙන කුල පුත්‍රයන් විසින් දුතාංග සමාදාන ආදියක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් දුතාංග රැකීමක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ විසුද්ධි මාර්ගයේ පරිශීලනය කරමින් ඊට අනුව අපට දුතාංග විස්තර විවරණය කරගත යුතු වෙනවා. ඒ නිසා අපිට මේ දුතාංග නිර්දේශය කියන එක ඇත්තටම අතිශය වැදගත් කොටසක් බවට පත් වෙනවා විසුද්ධි මාර්ගය සම්බන්ධයෙන්. ඉතින් එහිදී පාලි විසුද්ධි මාර්ග ග්‍රන්ථයේ අපට බුදුගෝස මාහිම්පාණන් වහන්සේ විස්තර විවරණය කරන මේ දුතාංග පිළිබඳ කතාව පරාක්‍රම බාහු රජතුමා විසින් රචනා කරපු විසුද්ධි මාර්ග මහා සම්ණය ආදී උපකාර කරගෙන අපි පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි මේ දක්වා කතා කරපු කොටස් අතරින් අපි පාලි විසුද්ධි මාර්ගයේ සාකච්ඡා කරමින් ආවේ සීල නිර්දේශය අවසන් කරපු තැන පිටු අංක 45න් තමයි අපි අවසන් වුනේ පාලි විසුද්ධි මාර්ග ග්‍රන්ථයේ පිටු අංක 45න් තමයි අපි අවසන් වුනේ 45 උඩ කොටසේ ඒ අනුව 45 වන පිටුවේ තමයි දුතාංග නිද්දේශෝ අත දුතාංග නිද්දේශෝ කියලා ආරම්භ වෙන්නේ සිංහල විසුද්ධි මාර්ග ග්‍රන්ථය පරිශීලනය කරන අයගේ පහසුව පිණිසත් අපි සඳහන් කරොත් 93 වන පිටුව මාතර ධර්මවත් ස්වාමීන් වහන්සේ රචනා කරපු විසුද්ධි මාර්ග සිංහල පරිවර්තනයේ 93 වන පිටුවේ දුතාංග නිර්දේශය ආරම්භ වෙන්නේ. ඒ අනුව අපි ඒ දුතාංග නිර්දේශය කරුණු කාරණා ටික පැහැදිලි කරගෙන යනවා නම් අපට දුතාංග නිර්දේශයේදී අපට මුලින්ම සඳහන් කරනවා ඉදානි යේහි අප්පිච්ඡතා සන්තුට්ඨිතාදීහි ගුණේහි උත්තප්පකාරස්ස සීලස්ස වෝදානං හෝති තේ ගුණේ සම්පාදේතුම් යස්මා සමාදින්න සීලේන යෝගිනා දුතංග සමාදානං කාතබ්බං අපට සඳහන් කරනවා බුදුගොස මාහිම්පාණන් වහන්සේ දැන්ත් අපි සඳහන් කරපු සීල නිර්දේශයක් තිබුණා සීල සීලේ පිරිසිදු වීම පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කරා ඒ නිසා සඳහන් කරනවා යේහි අප්පිච්චතා සන්තුට්ඨිතාදීහි ගුණේහි උත්තප්පකාරස්ස සීලස්ස යම් මේ අල්පේච්ඡතාදිය සන්තුට්ඨිතාදිය ගුණයන් නිසාවෙන් ශීලයක වෝදානං හෝති සීලේ පිරිසිදු වීමක් දේශනා කරාද ඒ අප්පිච්චතා සම්තුට්ඨිතා ආදී ගුණයන් සම්පාදනය කරගන්න සමාධින්න සීලේන යෝගිනා දුතංග සමාදානං කාතම්මං සීල් සමාදන් වෙච්ච සීල් පිරිසුදු වෙච්ච යෝගියෙක් විසින් දුතංග සමාදානයක් කළ යුතුයි කියලා කියනවා. ඒ අනුව අපට සීලයේ පිරිසුදු වීම භාවය පිරිසුදු භාවය ගැන කතා කරනකොට කොහොමද මේ සීලය පිරිසුදු කරගන්නේ කියනකොට මේ අප්පිච්චතා සම්තුට්ඨිතා ආදී ගුණධර්ම පිළිබඳව සඳහන් කරන් තියෙනවා. යම් කිසි විදිහකට යෝගාවචරයන් ස්වකීය సంతානය තුළ මේ අල්පේච්ඡතා ආදී ගුණධර්ම සම්පාදනය කර ගැනීමෙන් ඒ අයට ශීලයේ පිරිසිදු භාවයන් ළඟා කරගත හැකි කියන කාරණය අපිට පැහැදිලි කරන්න තියෙනවා. ඒ නිසාවෙන් සඳහන් කරනවා ඒ අල්පේච්ඡතා සන්තුට්ඨිතා ආදී ගුණධර්ම සම්පාදනය කර ගැනීම සඳහා අපට යෝගීෙකුට දුතාංග සමාදානය වැදගත් වෙනවා කියලා කියනවා. ඒ නිසා එවං හිස අප්පිච්චතා සන්තුට්ඨිතා සල්ලේක පවිවේකාපචේ විරියාරම්භ සුබරතාදී ගුණසලිල වික්ඛාලිත මත්මලන් ශීලංචේව සුපරිසුද්ධම් භවිස්සති වතානිච සම්පජ්ජිස්සති මෙන්න මේ දුතාංග සමාදානය સિદ્ધ කරගත්තොත් මේ දුතාංග සමාදානය සිදු කළොත් ඒ දුතාංග සමාදානය සිදු කිරීම තුළින් අපිට තියෙනවා අප්පිච්චතා සන්තුට්ඨිතා සල්ලේකතා පවිවේකතා අපචේතා, විරිය ආරම්භතා, සුභරතා ආදී ගුණයන් සම්පාදනය කරගත හැකි වෙනවා කියලා. මේ අල්පේච්ඡතා ආදී ගුණයන් සම්පාදනය කර ගැනීම තුළින් අපට කියනවා අපේ සීලය පිරිසිදු කරගන්න පුළුවන් කියලා. ඒ වගේම කියනවා ඉති අනවද්ද සීලබ්බත ගුණ පරිසුද්ධ සමාචාරෝ පෝරාණේ අරියවංසත්තේ පතිත්තහය චතුත්තස් භාවනාරාමතා සංකාතස් අරියවංසස්ස අධිගමාරභු භවිසති. සඳහන් කරනවා මේ නිවැරදි සිල් ගුණධම් සම්පාදනය කර ගැනීම තුළින් නිවැරදි සීලයක පිහිටීම තුළින් තමන්ගේ සියලු කාය සමාචාරයත් වාක් සමාචාරයන් පිරිසිදු භාවයට පත් කර ගැනීමෙන් පුරාණ ආර්ය වංශ ප්‍රතිපදාවේ පිහිටීමට හැකියාවක් ලැබෙනවා කියලා. ඒ අනුව ආර්ය වංශ ප්‍රතිපදාවේ සතර ආර්ය වංශයක් තිබෙනවා. චීවර පිළිබඳව ආර්ය වංශය, පිණ්ඩපාතේ පිළිබඳ ආරවංශය මේ ආදී ආර්යවංශ දේශනාවන් මේ ආර්යවංශ ප්‍රතිපදාවේ අවසාන භවනාරාමතා කියන ආර්යවංශය සම්පාදනය කරගන්න හැකියාවක් ලැබෙනවා කියලා කියනවා මෙන්න මේ දුතාංග සමාදන් වීම තුළින් ඒ නිසා ඒ නිසා සඳහන් කරනවා තස්මා දුතාංග කතං ආරබිස්සම් ඒ නිසා බුද්ධඝෝෂ මාහිම්පාණන් වහන්සේ දැන් මේ විසුද්ධි මාර්ගය ග්‍රන්ථය පැහැදිලි කිරීමේදී දුතාංග කතාව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. මකවතාහි පරිච්ඡත්ත ලෝම ලෝකාමිසානං කායේච ජීවිතේච අනපෙක්ඛහනං අනුලෝම ප්‍රතිපදං ඒව ආරාදේතු කාමානං කුල පුත්තානං තේරස දුතංගානි අනුඤ්ඤාතානි. භාග්‍යතුන් වහන්සේ විසින් මේ ලෝකාමිෂය ලෝකයා විසින් අපට ලබා දෙන මේ ආමිෂ සංඛ්‍යාත ලාභ සත්කාරය අතහැරලා කය ජීවිතය කියන දෙකේ අපේක්ෂාවත් අතහැරලා යම් කිසි විදිහකට මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ප්‍රතිපදාවට අනුලෝම ප්‍රතිපදාවට පිළිපන්න යෝගාවචරයෙකුට තේරස දුතාංගානි අනුඤ්ඤාතානි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන දුතාංග 13ක් සමාදන් වෙන්න පුළුවන් කියලා. ඒ අනුව අප්පිච්චතා සම්තුට්ඨිතා ආදී ගුණධර්මයන් සම්පාදනය කර ගැනීම පිණිස ඒ ගුණධර්ම සම්පාදනය කර ගැනීම තුළින් සීලය තවදුරටත් පිරිසිදු භාවයට පත් කර ගැනීම පිණිස අනුදන ලද දුතාංග 13ක් අපට භාග්‍යතුන් වහන්සේ අනුදන්ලා තියෙනවා. ඒ දුතාංග 13 පිළිබඳව නාම මාත්‍ර වශයෙන් අපට සඳහන් කරනවා පංසුකූලිකංගං, තෙචීවරිකංගං, පිටින්දපාතිකංගං, සපදානචාරිකංගං, ඒකාසනිකංගං පත්ත පින්ඩිකංගං කලුපච්චා භත්තිකංගං ආරඤ්ඤිකංගං රුක්ක මූලිකංගං අබ්බූකාසිකංගං සෝසානිකංගං යතහා සම්තතිකංගං නේසජ්ජිකංගං කියලා. ඒ අනුව අපි සාකච්ඡා කළ යුතුයි මේ එකිනෙක දුතාංගයක් පිළිබඳව වෙන වෙනම විස්තර වශයෙන් සාකච්ඡා කළ යුතුයි. ඒ සාකච්ඡා කිරීමේදී මේ දුතාංග කතාව මොන මොන මාතෘකා ඔස්සේද සාකච්ඡා කරන්න කියන එක විසුද්ධි මාර්ගය අපිට ගාථා දෙකකින් දක්වනවා. අත්තතෝ ලක්ඛනාදීහි සමාදාන විධානතෝ තබෙහෙදතෝ බෙහෙදතෝ ච තස්ස තස්සානි සංසතෝ කුසලත්තිකතෝ චේව දුතාදීනං විභාගතෝ සමාස ව්‍යාසතෝ ചാපි විඤ්ඤාතබ්බෝ මිච්ඡයෝ මේ නිසා මේ දුතාංග පිළිබඳ විනිශ්චය වශයෙන් දැනගන්න කෙනෙක් තමන් භාවනාවට කලින් මේ භාවනා මාර්ගයේ යෙදෙනකොට කොහොමද දුතාංග සමාදන් වෙන්නේ කියන අවබෝධය සහිතව දුතාංග සමාදන් වෙනවා නම් දුතාංග සමාදන් වීම තුළින් තමන්ගේ ශීලයේ තවදුරටත් පරිශුද්ධ භාවයට පත් කරගන්න බලාපොරොත්තු වෙනවා නම් පළමු කොටම මේ දුතාංග පිළිබඳව අත්තතෝ ලක්ඛනෝ ලක්ඛනාදීහි අත්තතෝ දුතාංගය එකිනෙක දුතාංගයේ අර්ථ වශයෙන් දැනගත යුතුයි කියලා කියනවා. අපි කියනවා නම් පංචකූලිකාංගය කියලා මොන හේතුවෙන්ද මේ පංචකූලිකාංගය කියලා කියන්නේ? මොකක්ද ඒකේ අර්ථය? ලක්ෂණාදීහි මේ හැම දුතාංගයක් පිළිබඳවම අපි ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන වශයෙන් සාකච්ඡා කරගත යුතුයි. ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන වශයෙන් හැම දුතාංගයක්ම අපි සාකච්ඡා කළ යුතුයි. සමාදාන විධානතෝ කොහොමද දුතාංගේ සමාදන් වෙන්නේ කොහොමද පංසුකුලිකාංගේ සමාදන් වෙන්නේ කොහොමද තෙචීවරිකාංගේ සමාදන් වෙන්නේ මෙන්න මේ විදිහට දුතාංග සමාදන් වෙන ආකාරය සාකච්ඡා කරගත යුතුයි විධානතෝ මේ දුතාංග පිළිබඳ විධානයන් මොනවද කියලා සාකච්ඡා කරන්න ඕනේ ප්‍රභේදතෝ භේදතෝ මේ දුතාංග ප්‍රභේද වශයෙන් දුතාංග භේද වශයෙන් ආනිසංස තස්ස තස්ස ආනිසංසෝ ඒ ඒ දුතාංගයේ ආනිසංස වශයෙන් අපි සාකච්ඡා කරගන්න ඕනේ. කුසලත්තිකතෝ චේව දුතාදීනං විභගතෝ සමාස ව්‍යාසතෝ ചാපි විඤ්ඤාතබ්බෝ විනිච්ඡයෝ ඒ වගේම තමයි මේ දුතාංග පිළිබඳව සාකච්ඡාව අපි කුසලත්‍රික වශයෙන් කතා කරන්න ඕනේ. මොකද්ද කුසලත්‍රිකයෙන් කොයි විදිහටද දුතාංග මොන මොන ත්‍රිකයේද වැටෙන්නේ කියලා. ඒ වගේම දුතාදී නම් විභාගතු දුතාදී වශයෙන් මොන මොන කෙලෙස්ද සංසිඳෙන්නේ කෙලෙස්ද තැවීමක් සිදු කරන්න යන ආදී වශයෙන් සාකච්ඡා කරගත යුතුයි. ඒ වගේම විභාග වශයෙන් සමාස වශයෙන් ව්‍යාස වශයෙන් සමාස කියන්නේ සංක්ෂේප වශයෙන් ව්‍යාස කියන්නේ විස්තර වශයෙන් මේ දුතාංග පිළිබඳ විනිශ්චය යෝගාවචරය දැනගත යුතුයි කියලා අපිට සඳහන් කරනවා. එමනම් අපි බලාපොරොත්තු වෙන්නේ මුලින්ම කොහොමද දුතහංග අර්ථ වශයෙන් අපි විනිශ්චය කරගන්නේ කියන කාරණේ. තත්ත අත්තතෝතාව කියලා අපිට පටන් ගන්නවා. විශේෂ මාර්ගය සඳහන් කරනවා රතිකා සුසාන සංකාර කූටාදීනං යත්ත කත්තචි පන්සූනං උපරිති තත්තා අබ්බුග්ග තත්තේන තේසු පන්සු කූල මිවාති පන්සු කූල. ඔන්න පළවෙනිම දුතාංගයේ පංසුකූලිකාංගය කියන එක අර්ථ විනිශ්චය කරන ආකාරය. අපිට කියනවා රතිකා සුසාන සංකාර කූටාදීන. රතිකා කියලා කියන්නේ වීති. සුසාන කියන්නේ සොහොන්. සංකාර කූට කියන්නේ කසල ගොඩවල්. මේ ආදී තැන්වල යත්ත කත්තචි පංසුවනම් උපරිටි තත්තා යම් තැනක මේ පස් මත්තෙහි තියෙන නිසා අබ්බුග්ගතත් හේන තේසු පංසු කූලමීව ඉහළට නැගුණු අර්ථයෙන් පංසු කූලයක් වාගේ පංසු කූල කියලා කියන්නේ ඉවුරට කියන නමක්. එනිසා පස් ඉවුරක් වාගේ වෙච්ච නිසා ඒ අදහසින් පංසු කූල කියලා කියනවා. ඒතර පංසු කූල කියන වචනේ අපිට පැහැදිලි කරනවා අර්ථය මේ වීති, සොහොන්, ඒ වගේම කසල ගොඩවල් මේ ආදී තැන්වල පස්මත්ෙහි තියෙන චීවරයක් ගැන තමයි මේ කතා කරන්නේ. පස්මත්තෙහි තියෙන රෙදි කඩක් ගැන කතා කරන්නේ. මේ නිසා පස්මත්තෙහි හරියට පස් ගොඩක් යවුවහම පස් ඉවුරක් වාගේ ඉහළට නැගිලා තියෙන නිසා අන්න ඒ අදහසින් අපිට කියනවා පංසු කූල මිවාති පංසු කූලම්. පාංශු ඉවුරක් වාගේ වෙන නිසා පංසු කූල කියලා කියනවා. පංසු කූල කියන වචනේ අර්ථය විදිහට පැහැදිලි කරන්නේ. එහෙමත් නැත්නම් කියනවා අතවා පංසු විය කුච්චිත භාවං උලතීති පංසුකූලං කියලා කියනවා. එහෙමත් නැත්නම් අපිට කියනවා පංසු විය කුච්චිත භාවං උලතීති පාංශුවක් වාගේ මේ නින්දිත භාවයකටපත් වෙන නිසා පාංශු කූල කියලා කියන එක පාංශු කූල කියලා අපිට සඳහන් කරනවා පාංශු වාගේ නින්දිත භාවයක් පත් කරන නිසා නින්දිත භාවයකට පැමිණෙන නිසා පිළිකුල් භාවයට පැත් වෙන නිසා අපිට කියනවා පංසුකූලං කියලා කියනවා. කුච්චිත භාවං ගච්ඡති इति වුත්තං හෝති. මේක නින්දිත භාවයකට යනවා කියන එක තමයි කියන්නේ. ඒ අනුව පංසුකූල කියන වචනය තවත් විදිහට කියනවා පාංශුවක් වාගේ පිළිකුල් භාවයකට නින්දිත භාවයකට පත්වන නිසා පංසුකූලං කියලා කියනවා. දැන් අපි කියන්නේ පයට පෑගෙන පස් ගොඩක් පාය කියලා කියන පයට පෑගෙන පස් ගොඩක් කියලා කිව්වහම මේක බොහෝ දෙනෙක් තමන් හොඳයි කියලා ඊ타මත්ම උසස් දෙයක් කියලා සලකන දෙයක් නෙවෙයි පහත් කරලා සලකන දෙයක්. අන්න ඒ පහත් කරන අර්ථයෙන් තමයි පංසුකූලං කියලා කියන්නේ. කුච්චිත භාවං ගච්ඡති इति උත්තං හෝති ඒක මේ පහත් භාවයට නින්දිත භාවයට යනවා කියන අර්ථයෙන් පංසුකූලං කියලා කියනවලු. ඒවන් ලද්ද නිබ්බචනස්ස පංසුකූලස්ස ධාරණම් පංසුකූලම්. දැන් මෙන්න මේ විදිහට අපිට පංසුකූල කියන වචනයේ අර්ථය නිර්වචනය කරගත්තාම ඒ පංසුකූලය අපට සඳහන් කරනවා පංසුකූලස්ස ධාරණම් පංසුකූලම්. මේ පංසුකූලය දැරීමටත් පංසුකූලය කියලා කියනවා. පංසුකූලය දරණ එකටත් පංසුකූල කියන වචනේ පාවිච්චි කරනවා. පංසුකූලං සීල මස්සාති පංසුකූලිකෝ පංසුකූලිකෝ කියන පදේ පංසුකූලික කියන පදේ හැදෙන්නේ කොහොමද? පංසුකූලං සීලමස්සාති. පංසුකූලං සීලං අස්සාති. එතකොට මේකේ අපි චත්ත සංගායනාපතේ තියෙන්නේ තන් සීලමස්සාති කියලා. ඒක අපි පාලි පොතේ තියෙන පංසුකූලං සීලමස්සාති කියලා. තන් කියන්නේ පංසුකූලං කියන එකමයි. ඒ පංසුකූලය ඔහුගේ සීලයයි සීලය කියන වචනේ තේරුම මෙතන ස්වභාවය කියන එක. ඒ අනුව මේ පංසුකූලයක් දැරීම ඔහුගේ ස්වභාවයයි කියන අර්ථයෙන් පංසුකූලික කියන පදේ සකස් කරනවා කියනවා. පංසුකූලන පංසුකූල කියන වචනයට අගට නික කියලා pāli භාෂාවේ තද්දේත ප්‍රත්‍යක් තියෙනවා. මේ පංසුකූල කියන පදයට නික කියන තද්දේත ප්‍රත්‍ය එකතු කරාම පංසුකූලික කියලා පදයක් හදන්න පුළුවන්. ඒ පංසුකූලික කියන පදයෙන් තේරුම් වෙන්නේ පංසුකූලය කියන ස්වභාවය මේ පුද්ගලයාට තියෙනවා කියන එකයි. එම්නම් පංසුකූල දැරීමේ ස්වභාවය තියෙන පුද්ගලයාට කියනවා පංසුකූලිකෝ කියලා කියනවා. පංසුකූලිකස්ස අංගං පංසුකූලිකංග. මොන පංසුකූලිකංග කියන වචනේ හැදෙන්නේ කොහොමද? මේ පංසුකූලිකයාගේ එහෙම නැත්නම් මේ පංසුකූලිකය පංසුකූල දැරීම ස්වභාවය කරගත්ත පුද්ගලයාගේ අංගය පංසුකූලිකංගය. අංග කියන වචනේ තේරුම අපි කියනවා අංගන්ති කාරණං උච්චති අංගය කියලා කියන්නේ කාරණයට හේතුවට. ඒ නිසා තස්මා ඒ නිසා යේන සමාදානේන සෝ පංසුකූලෝ හෝති තස්සේතං අදිවචනං. එහෙමනම් මේ පුද්ගලයා පංසුකූලික බවට පත් වෙන්නේ මේ භික්ෂුව පංසුකූලික බවට පත් වෙන්නේ කුමක් සමාදන් වීමෙන්ද කවරක් සමාදන් වීමෙන්ද අන්න ඒ දේ ඒ හේතුව, ඒ කාරණය, ඔහුට පංසුකූලික කියලා කියන්න හේතු වෙන කාරණය නිසා අපි කියනවා පංසුකූලිකංග කියලා. ස අංග කියන වචනේ තේරුම කාරණයක් හේතුවක් කියන අර්ථය. ස පංසුකූලය කියන පංසුකූලිකංගයට හේතුව පංසුකූලිකයාට හේතුව පංසුකූලිකංගේ බවට පත් වෙනවා. ඒ විදිහට තමයි පංසුකූලිකංග කියන වචනය අර්ථ පැහැදිලි කරන්නේ. ඒ වගේම දෙවෙනි දුතාංගය තමයි තෙචීවරිකාංගය. එහෙනම් තෙචීවරිකාංගය කියලා කියන තැනත් ඒ විදිහටම අර්ථය දැනගන්න ඕනේ කියනවා. ඒ තේනේවන ඒන සංඝාටි උත්තරා සංඝ අන්තරවාසක සංඝාතංචි තෙචීවරං සීලමස්සාති තෙචීවරිකෝ. තෙචීවරික කියලා කියන්නේ අපිට කියනවා සංඝාටි සංඝාටිය කියලා කියන්නේ දෙපට සිවුරට. සංඝාටි කියන්නේ දෙපට සිවුර. උත්තරා සංඝ ඒ කියන්නේ තනිපට සිවුරට. අන්තරවාසක සංඝාතං අන්තරවාසකය කියන්නේ අඳන සිවුර. ඒ නිසා දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර සංඛ්‍යාත තුන් සිවුර ඒ භික්ෂුවගේ ස්වභාවය කියන අර්ථයෙන් තුන් සිවුර දැරීම ඒ භික්ෂුවගේ ස්වභාවය කියන අර්ථයෙන් තෙචීවරික්කෝ කියලා කියනවා. පිචීවර කියන පදයට මේ තුන් සිවුරට පාලියෙන් කියන්නේ තිචීවරං කියලා. ත්‍රිචීවර කියන පදයට අගට ඔහුගේ ස්වභාවයයි කියන අර්ථයෙන් නික කියන තදිත ප්‍රත්‍ය එකතු කරනවා. pāli භාෂාවේ මේ ත්‍රිචීවර පදයට අගට නික කියලා ප්‍රත්‍යක් එකතු කරනවා. තද්දිත කියලා අපි ඒවට කියනවා. මේ ත්‍රිචීවර පදයට නික කියන තද්දිත ප්‍රත්‍ය එකතු කරාම මේ පදය සම්පූර්ණයෙන් හැදෙනවා එක පදයක් බවට තෙචීවරික කියලා. ඒ තෙචීවරික කියන පදේ තමයි අපි තෙචීවරිකෝ කියලා වර්ණගලා පටමාගත්ති ඒක වචනය ගන්න. ඒ අනුව තෙචීවරිකෝ කියලා කියන්නේ තුන් සිවුර දැරීම ස්වභාවය කරගත්ත භික්ෂුවට. ඒ නිසා තෙචීවරිකස්ස අංගම් තෙචීවරිකම් මේ භික්ෂුවට තෙචීවරික කියලා කියන්නේ කුමන හේතුවක් නිසාද? අන්න ඒ හේතුව තමයි තෙචීවරිකංගේ කියන දුතාංගය කියලා කියන්නේ. ඒ නිසා තෙචීවරිකස්ස අංගම් තෙචීවරිකංගම් කියන ක්‍රමයට අර්ථය දැනගන්න කියලා කියනවා. ඊට පස්සේ පින්න පාතිකාංගය කියලා කියන එක අපිට කියනවා වික්ඛා සංකාතානම්පන ආමිස පින්ඩානම් පාතෝති පින්ඩ පාතෝ. පින්ඩ පාත කියන වචනයේ සකස් වන ආකාරය කියනවා. වික්ෂා සංඛ්‍යාත ආමිස පින්ඩ ආමිස පිඩුවල පාතය පාතය කියන්නේ හෙලීම කියන අර්ථය මේ ආමිස පිඩුවල හෙලීමට කියනවා පින්ඩ පාත කියලා. පරේහි දින්නානම් පින්ඩානම් පත්තේ නිපතන්ති වුත්තං හෝති. මෙරමා විසින් වෙන අය විසින් දෙන ලද පින්ඩය තමන්ගේ පාත්‍රයට වැටෙනවා කියන අර්ථය, වැටුණා කියන අර්ථය නිපතං. ඒක තමයි මෙතනින් කියවෙන්නේ කියනවා. තම් පින්ඩ පාතං උංචති තන්තං කුලං උපසංගමන්තෝ ගවේෂති තී පින්ඩ පාතිකෝ. තම් පින්ඩ පාතං උංචති. මේ පින්ඩ පාතය අපිට කියනවා හොයා ගන්නවා. උංච උංචනේ කියලා ධාතුව අපි උංච කියන ධාතුවෙන් තේරුම සොයා ගන්නවා. තං පිණ්ඩපාතං උංචති. ඒ පිණ්ඩපාතේ සොයා ගන්නවා. තන්තං කුලං උපසංකමිත්වා ගවේෂති इति. ඒ ඒ කුලයට එළඹිලා ගවේෂණය කරනවා කියන අර්ථයෙන් පිණ්ඩපාතිකෝ කියලා කියනවා. එතකොට මොකක්ද මේ කියන්නේ? අපි අර දැන් පංසුකූලික කියන වචනේ පැහැදිලි කරා. තෙචීවර කියන වචනේ පැහැදිලි කරා. ඒ වගේම පින්ඳ පාත කියන වචනේ පැහැදිලි කරද්දි කියනවා දැන් පංසුකූල කියන ස්වභාවයේ තියෙන භික්ෂුවට පංසුකූලික කියලා කියනවා. ඒ කියන්නේ පංසුකූල සිවුරු දරන ස්වභාවයේ තියෙන භික්ෂුව. ඒ වගේම තුන් සිවුරු දරන ස්වභාවයේ තියෙන භික්ෂුවට තෙචීවරික කියලා කියනවා. ඒ වගේම පින්ඩපාතය කර ගැනීම ස්වභාවයේ තියෙන භික්ෂුව පින්ඩපාතික කියලා කියනවා. ඒකේ ඒකයි කියන්නේ පිණ්ඩපාත කියන తত্ত্বය සහිත භික්ෂුව තමයි පිණ්ඩපාතික කියන්නේ. ඒකේ තේරුම තමයි කියන්නේ තන්තං කුලං උපසංකමිත්වා උපසංකබන්තෝ ගවේෂති इति පිණ්ඩපාතිකෝ. ඒ ඒ කුලයට එළඹිලා මේ පිණ්ඩය ගවේෂණය කරනවා. පිණ්ඩේ ගවේෂණය කරන නිසා ඔහුට පිණ්ඩපාතික කියලා කියනවා. ඒතර මෙතනින් කියන්නේ මොකක්ද? පිණ්ඩපාතිකාංගය කියලා කියන්නේ සේනාසනය වෙත ගෙනවිල්ලා තමන් වෙත ගෙනවිල්ලා දෙන දාණය පිළිගන්නේ නැහැ. ගමේ ගෙවල් වලට ගිහිල්ලා ඒ ඒ කුලයට එළඹිලා ඒ ඒ ගෙවල් වලින් තමන්ගේ පාත්‍රයට ලැබෙන පිණ්ඩපාති විතරයි තමන් දාන විදිහට පිළිගන්නේ කියලා. එහෙම පිණ්ඩපාතේ පිළි අරගෙන වළඳන භික්ෂුවට කියනවා පිණ්ඩපාතිකාංගයේ රකින්න කෙනෙක් කියලා. පංචකූලිකාංගය රකින්න භික්ෂුව කියලා කියන්නේ උන්වහන්සේ දරන්නේ පංචකූල සිවුරක් විතරයි. පංචකූල සිවුරක් විතරයි දරන්නේ. යම් කෙනෙක් ගෙනල්ලා මේක ඔබ වහන්සේට පූජා කරනවා කියලා චීවරයක් පූජා කරොත් ඒ චීවරය පිළිගන්නේ නැහැ. එහෙම චීවරයක් පිළිගත්තොත් පංචකූලිකාංගය කැඩෙනවා. එහෙම පිළිගන්නේ නැතුව Taman ඒ ඒ තැනදි සොයා ගන්නා වූ රිදිකඩ වලින් පංසුකුල චීවරයක් සකස් කරලා ඒ පංසුකුල චීවරය දරන භික්ෂුවට කියන පංසුකුලික භික්ෂුවක් කියලා. තුන් සිවුර විතරක් දරන භික්ෂුවට කියනවා තෙචීවරික භික්ෂුවක් කියලා. තුන් සිවුරයි කියලා කියන්නේ තනිපට සිවුර, දෙපට සිවුර, අඳන සිවුර. ඒතර මෙන්න මේ කියන සිවුරු තුන විතරක් සහිතව හැසිරෙන භික්ෂුවට කියනවා තෙචීවරික භික්ෂුව කියලා. ඒ අනුව තෙචීවරිකාංගේ සමාදන් වන භික්ෂුව වෙනත් චීවර කිසිවක් තමන්ගේ සන්තකේ තියාගන්නේ තමන් තමන් සතුව වෙනත් චීවර කිසිවක් තියාගන්නේ තනිපර සිවුරයි දෙපර සිවුරයි අඳින විතරයි තියෙන්නේ. එහෙම භික්ෂුවට කියනවා තෙචීවරිකාංගේ රකින්න කෙනා කියලා. අල්පේච්ඡතා ආදී ගුණ ධර්මයන් සම්පාදනය කරගන්න මේ කරන දුතාංග සමාදානය. පින්නපාතිකාංගයේ රකින භික්ෂුව ඒ අනුව ඒ ඒ නිවසට ගිහිල්ලා පින්නපාතේ වශයෙන් තමන් ලබා ගන්න දාණය විතරයි ඊට අමතරව අපි සේනාසන වෙත තමන් වෙත ගෙනවිල්ලා පූජා කරන පින්නපාතයක් දානයක් පරිහරණය කරන්නේ නැහැ පිළිගන්නේ නැහැ. ඊළඟට එතන සඳහන් කරනවා තවදුරටත් තවදුරටත් සඳහන් කරනවා පින්ඩායවා පතිතුන් වතමේ තස්සාති පින්ඩ පාති පතිතුන්ති චරිතුම් කියනවා පින්ඩාය පතිතුන් වත මේ තස්සාති පින්ඩ පාති වත මේ තස්ස කියන පදේ සංදි කරාම වතං ඒ තස්ස කියලා කියන එක. ඒ තස්ස කියන්නේ ඔහුට මේ භික්ෂුවට පින්ඩාය පතිතුන් පින්ඩපාතේ හැසිරීමට පතිතුන්ති චරිතුන් කියලා කියනවා. පතිතුන් කියලා කියන්නේ හැසිරීම කියන්නේ. ශප්පින්ඩ පාතේ හැසිරීමට හැසිරීම කියන වතක් ශීලයක් වතක් වෘතයක් මේ භික්ෂුවට තියෙනවා කියන අදහසින් පින්ඩ පාතී කියලා කියනවා. මේ පින්ඩ පාත යන භික්ෂුවට පින්ඩ පාතී කියන වචනේ කියනවා. පින්ඩ පාතේ හැසිරීමේ වත ඔහු සම්පු නිසා. පිණ්ඩපාති ඒව පිණ්ඩපාතිකෝ පිණ්ඩපාති කියන අදහසම පිණ්ඩපාතිකෝ කියලා කියනවා. පිණ්ඩපාතිකස්ස අංගම් පිණ්ඩපාතිකංගම්. මේ පිණ්ඩපාතිකයාගේ අංගය එහෙම නැත්නම් හේතුව පිණ්ඩපාතිකංගය කියලා කියනවා. ඒ අනුව දැන් අපි කතා කරා සාකච්ඡා කරා සුතාංග තුනක් පිළිබඳව පංසුකූලිකංගයේ අර්ථ වශයෙන් පංසුකූල සිවුරු දරන ස්වභාවයේ තියෙන භික්ෂුව පංසුකූලිකයි. ඔහුට මේ පංසුකූල පංස්කූලික භික්ෂුවක් වෙන්න හේතු වෙන දුතාංගේ පංස්කූලිකංගේ. තුන් සිවුරක් දරන භික්ෂුවට කියනවා තෙචීවරිකයි කියලා. ඒ තෙචීවරික වින්ද හේතු වෙන දුතාංගය තෙචීවරිකාංගය. පින්ඩපාතික කියලා කියන පින්ඩපාතේ යන භික්ෂුව ඒ පින්ඩපාතේ යෑමට හේතු වෙන අංගය එහෙම නැත්නම් දුතාංගය පින්ඩපාතිකාංගය කියලා කියනවා. ඊළඟට සපදාන චාරිකාංග කියලා තවත් දුතාංගයක් තියෙනවා. සපදාන චාරිකාංගය කියලා කියන්නේ මොකක්ද? අපිට කියනවා දානං උච්චති අවඛණ්ඩනං. දානය කියලා කියන්නේ කඩ කිරීම ඒ අනුව අවඛණ්ඩනේ කඩ කිරීම. අපේත අපේතං දානතෝ අපදානං දාණයෙන් එහෙම නැත්නම් මේ කඩ කිරීමෙන් ඉවත් වෙනවා කියන අදහසින් අපදානං කියලා කියනවා. එහෙනම් අපදානං කියන්නේ මොකක්ද? අනව ඛණ්ඩනම් කඩ නොකිරීම කියන අදහස. කඩ කිරීමට කියනවා දානය කියලා. කඩ නොකිරීමට කියන නිසා අපදානය කියලා. සහපදානේන සපදානං අපදානය සහිතයි කියන අදහසින් සපදානං කියලා කියනවලු. අවකණ්ඩන විරහිතං අනුගරන්ති වුත්තං හෝති මේ කඩ කිරීමක් විරහිත අනුගරං ගෘහ පටිපාටියෙන් ගෘහ පිළිවෙලින් යනවා කියන එක තමයි එතන කියවෙන්නේ කියලා කියන්නේ. එයනොත් සපදාන චාරිකාංගය රකින්න භික්ෂුව කියලා කියන්නේ කාටද? සපදාන චාරිකාංගය කියලා කියන්නේ පින්ඩපාතේ යනකොටත් ගෙයක් ගෙයක් අතහැරලා පින්ඩපාතේ යන්නේ නැහැ. ගෙපිලිවලින් පින්ඩපාතේ වඩිනවා. මේ පළවෙනි ගෙදරට පින්ඩපාත යනවා. දෙවෙනි ගෙදරට ආ ඒ ගෙදර නම් පින්ඩපාතේ දෙන එකක් නැහැ. එහෙම නැත්නම් ඒ ගෙදර නම් ලැබෙන්නේ නැහැ. හොඳ දෙයක්. ඒ ගෙදර බොහොම රූක්ෂ දානයක් ලැබෙන නිසා එහෙට ගිහිල්ලා වැඩ නැහැ. ඊට එහා ගෙදර හොඳට දානි පූජා කරනවා. ඒ නිසා එහෙට යනවා. අන්න එහෙම කරොත් මේ ගෙවල් පටිපාටිය කඩ වෙනවා. ඒ කඩ වුණොත් ඒක දානං. කඩවීමෙන් තොරව ගෘහ පටිපාටිය කඩ නොකර දුතාංග රකින්නවා නම් ඒකට කියන පින්නපාත යනවා නම් ඒකට කියනවා සපදානම් කියලා. අපදානං. ඒ අපදාන සහිත භාවය තමයි සපදානං කියන්නේ. ඒ සපදානයෙන් හැසිරෙන භික්ෂුවට කියනවා සපදාන චාරික කියලා. සපදාන චාරී ඒව සපදාන චාරිකෝ. මේ සපදානයේ හැසිරෙන ගෙපිලිවලින් පින්ඩපාතේ හැසිරෙන භික්ෂුවට කියනවා සපදාන චාරික කියලා. පස්ස අංගං සපදාන චාරිකං. ඒ භික්ෂුවට ගෙපිලිවලින් පින්ඩපාතේ හැසිරෙන සපදාන චාරිකෝ කියලා කියන්නේ හේතු වෙන දුතාංගයට කරන සපදාන චාරිකාංගය කියලා කියන්නේ. ඒ අනුව සපදාන චාරිකාංගය කියලා කියන්නේ නිසා පින්ඩපාත යන භික්ෂුව ගෙවල් එකක්වත් අතහරින්න නැතුව Taman පින්ඩපාතේ ගිහිල්ලා ඉවර වෙන්නේ කොතනින්ද? ඒ දක්වා ගෙපිලි වලින් පින්ඩපාත යනවා. මේක කඩ කරන්නේ නැහැ කියන එකයි කියන්නේ. ඊට පස්සේ ඊළඟ දුතාංගය තමයි ඒකාසනිකාංගය. ඒකාසනිකාංගය කියන්නේ මොකක්ද? ඒකාසනේ භෝජනං ඒකාසනං. එක ආසනයක වැළඳීමට කියනවා ඒකාසනය කියලා. සංශීල මස්සාපි ඒකාසනිකෝ. ඒ එක ආසනයක වැළඳීම කියන ස්වභාවයේ තියෙන භික්ෂුවට කියනවා ඒකාසනික කියලා කියනවා. තස්ස අංගං ඒකාසනිකංගං. ඒ භික්ෂුවට ඒකාසනික වෙන්න හේතු වෙන දුතාංගේ ඒකාසනිකාංගේ. ඒ කියන්නේ මොකක්ද? පින්නපාතය දාණය වළඳද්දී එක ආසනයක විතරයි දාණය වළඳන්නේ. එක ආසනයක කියන එකෙන් කියන්නේ මේ දානශාලාවේ දැන් ආසන පිළිවෙලට දාලා තන හැමදාම මම මෙතන තියෙන ආසනේ විතරයි වළඳන්නේ කියන එක නෙවෙයි. එහෙම සමහර කෙනෙකුට මේකේ අර්ථය තේරෙන්න පුළුවන්. ඒකාසනිකංගික එක ආසනයක් විතරක් දාණය වළඳනවා කියන එක එහෙමනම් දානශාලාවේ දාන ආසන කීපයක් දෙනවා. ඒ නිසා එක ආසනයක් තෝරගෙන එතන විතරක් දානේ වළඳනවා නෑ. එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ ඊට වඩා එහා ගිය අදහසක්. ඒ තමයි එක ආසනයක විතරයි වළඳන්නේ කියලා කියන්නේ Tamange ඉඳ ගැනීමට කියන ආසනය කියලා. Tamange වාඩි වීමට හිඳීමට කියන ආසනය කියලා. ඒතර එක හිඳ ගැනීමකින් විතරයි දානේ වළඳන් කියන එක තමයි ඒ කාසනික කියලා කියන්නේ. එක ආසනයක් සහිත දුතාංගය. ඒ අනුව උදේ දානේ පින්ඩපාතේ කරගෙන ඇවිල්ලා දානේ බෙදාගෙන ඇවිල්ලා එක තැනක වාඩි වෙනවා දානේ වළඳන්න. ඒ වල් ඒ දානේ වළඳන්න වාඩි වෙච්ච තැන ඉඳලා ඒ දානේ යම්තාක් වළඳලා ඉවර වෙනවද ඒ ඉඳගත්තු ආසනය නැගිටින්නේ නැහැ. ඒ ඉඳගත්තු ආසනය නැගිට්ටොත් එතනින් එහාට ආය දාන කළ දන්නේ නෑ පහුදා වෙනකම්. මෙන්න මේකට කියනවා ඒකාසනිකාංගය කියලා කියනවා. ඒ නිසා එවඳු එක ආසනයක දාන වැළඳීමේ ස්වභාවය තියෙන භික්ෂුවට කියනවා ඒකාසනික කියලා. ඒ ඒකාසනික භාවයට හේතු වෙන දුතාංගය ඒකාසනිකාංගය. ඊළඟට ඊළඟ දුතාංගය තමයි පත්ත පින්ඩිකාංගය. මොකක්ද පත්ත පින්ඩිකාංගය කියලා කියන්නේ? ဒုတိ ය භාජනස්ස පටික්කිත්තත්තා කේවලං ඒකස්මින් ඊව පත්තේ පින්ඩෝ පත්ත පින්ඩෝ දෙවෙනි භාජනයක් ප්‍රතික්ෂේප කරපු නිසා හුදෙක් එක පාත්‍රයකම පිඬු වළඳනවා නම් ඒකට කියනවා පත්ත පින්ඩ කියලා. එක පාත්‍රයක විතරයි දාන බලන්නේ. ඒකට කියනවා පත්ත පින්ඩ කියලා. ඉදානි පත්ත පින්දක් ගහනේ පත්ත පින්ද සංඥංකත්වා පත්ත පින්ඩෝ සීලමස්සාති පත්ත පින්ඩිකෝ ඒ නිසා කියනවා යම්කිසි භික්ෂුවක් මේ පත්ත පින්ඩය කියන එකම පාත්‍රයක දානේ වැළඳීම කියන ස්වභාවයේ සහිත භික්ෂුවක් ඉන්නවා නම් අන්නේ භික්ෂුවට කියනවා පත්ත පින්ඩික කියලා කියනවා. ඒ අනුව කියන්නේ දෙවෙනි භාජනයක දානේ වළඳන්නේ නැහැ කියන එක. ඒතර එතනින් කියවෙන්නේ මේකත් ටිකක් වැරදි විදිහට තේරුම් ගන්න පුළුවන්. එතනින් කියවෙන්නේ මම හැමදාම මගේ පාත්‍රේ විතරක් දානේ වළඳනවා කියලා නෙමෙයි. මම වෙන භාජන වල දානේ වළඳන්නේ නැහැ කියලා නෙමෙයි. සමහර වෙලාවට එහෙම වැරදි අදහස් ඇති වෙලා සමහර කෙනෙක් හිතා ගන්නවා මේ එහෙමනම් මම හැමදාම වළඳන්නේ එකම භාජනය නම් එතකොට මම දුතාංගයක් සමාදන් වුණා වෙනවා කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. දුතාංගය කියලා කියන්නේ පත්ත පින්ඩිකාංගය කියලා කියන්නේ මොකක්ද? අපට සඳහන් කරේ ဒ ුතිය භාජනස්ස පටික්කිත්තත්තා කියලා කියන්නේ දෙවෙනි භාජනයක් ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ පළවෙනි භාජනයේ විතරයි වළඳන්නේ. ඒ කියන්නේ අද දානේ වළඳන්න පටන් ගත්තාම මම දානේ වළඳන්න පටන් ගත්තේ මොන භාජනයේද? ඊට වඩා වෙන භාජනයක් මම දානේ වළඳන්න පාවිච්චි කරන්නේ නැහැ. එතකොට අද දානේ වළඳන්න මේ වෙලාවේ දානේ වළඳලා ඉවර කරන්න එක භාජනයයි පාවිච්චි කරන්නේ. ඒ භාජනයේ හැර වෙන භාජනයක මම දානය වළඳන්නේ නැහැ කියන එකයි. එතකොට ඒ සඳහා භික්ෂුවකට තමන්ගේ පාත්‍රය තියෙනවා නම් එතකොට මේ පාත්‍රයේ අද දානය වළඳුවා නම් එතකොට මම දිගටම මේ පාත්‍රයේ විතරයි දානය වළඳන්නේ. වෙන දෙයක දානය වළඳන්නේ නැහැ කියන එක. එතකොට එකම භාජනයක දානය වළඳනවා කියන එක. ඒ අනුව මේ මම දාන වලඳන පාත්‍රය යම් පාත්‍රයක් කියලා මම අදිෂ්ඨාන කරගත්තොත් එතනින් එහාට මේ දුතාංග සමාදන් වීමේ විධිවිධානවලදී ඉදිරියේ මේවා විස්තර කරනවා. ඒ විස්තර කරද්දී අපි මේක කොහොමද කරන්න කියලා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. යම් ඕනෙම දෙයක් වළඳන්න තියෙනවා නම් වළඳන්න තියෙන හැම දෙයක්ම මේ පාත්‍රයට දාගෙනම වළඳනවා. එතනින් එහාට වෙනත් භාජනයක් ඒ සඳහා පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මේ පාත්‍රයේම මම හැමදාම දාන වෙලදනවා කියන එකයි. එතනින් එහාට වෙන භාජනයක් නැහැ. ඒතකොට යම්කිසි වෙලාවක මට පාත්‍රය වෙනස් කරන්න අවශ්‍යයි නම් පුළුවන් වෙනස් කරන්න. හැබැයි මම මේ පාත්‍රය ඉවත් කරලා වෙන පාත්‍රයක් අරගන්නවා. මම එතන ඉඳලා ඒ පාත්‍රය විතරයි දාන වෙලදන්නේ කියලා අදිෂ්ඨාන කරගන්නවා. එතකොට පාත්‍රය කවදාකවත් මාරු කරන්නේ නැහැ කියන අදහසක් මෙතන කියවෙන්නේ නැහැ. ඊළඟට කලපච්චා භක්තිකාංගය කියලා දුතාංගයක් තියෙනවා. කලපච්චා භක්තිකාංගය කියලා දුතාංගයක් තියෙනවා. දැන් මේ දුතාංග නිර්දේශයට එනකොට අපි අතිරේක කාරණයක් මෙතනදී මතක් කරන්න ඕනේ අපිට සමහර ආපු යෝජනා අතරේ අපට අදහස් ඉදිරිපත් වුණා මේ අපේ වැඩසටහනේදී ගිහි පිරිසට මේ විශේෂ මාර්ගය කියන කරුණු කාරණාවල තියෙන වැදගත්කම ටිකක් ඉස්මතු කරලා දෙන්න කියලා. ඒ ගිහි පිරිසට මේ දුතාංග නිර්දේශයේ තියෙන වැදගත්කම මොකක්ද? ඒකත් අපි සාකච්ඡා කරගෙන ගියොත් මම හිතන්නේ තව ටිකක් පැහැදිලි කියලා. දැන් මේ හැම දුතාංගයක්ම අපට දේශනා කරන්නේ භික්ෂුන් වහන්සේලාගේ වශයෙන්. ඒතර භික්ෂුන් වහන්සේලාට තමයි මේ බඳු දුතාංග තියෙන්නේ. හැබැයි මේ දුතාංගවල කියන කරුණ තමන්ට ගිහි පුද්ගලයන්ට රකින්න පුළුවන්. සමහර දේවල් රකින්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට දැන් පංසුකූලිකාංගය කියන එක රකින්න බෑ. පංසුකූල සිවුරු හොයාගෙන පෙරවන්න ගියයට අපහසු වෙන්නේ. එහෙම කරන්න බෑ. හැබැයි ඒක තුල කියවෙන අර්ථයක් තියෙනවා. අපි අලුත් අලුත් වස්ත්‍ර සඳහා යෙදෙන්නේ නැතුව අපි යම්කිසි වස්ත්‍ර පිළිබඳව ලොල් භාවය අඩු කරගන්නවා කියන අදහස. නිරන්තරයෙන් අපි අලුත් වස්ත්‍රයක් පිළිබඳ යෙදෙන්නේ නැතුව අපි අල්පේච්ඡතාදී ගුණයන්ට යෙදෙනවා. තෙචීවරිකාංගය කියලා කිව්වම දෙපට සිවුර තනිපර සිවුර අඳන සිවුර එහෙම එකක් ගිහියයිට නැහැ. ඒ නිසා තෙචීවරිකාංගය කියලා අපිට ඒ විදිහට රකින්න බෑ. හැබැයි ඒක තුල කියවෙන දේ තියෙනවා. තමන්ගේ වස්ත්‍ර ඇඳුම් තමන්ගේ වස්ත්‍ර ඇඳුම් පැළඳුම් කියන දේවල් අඩුවෙන් පාවිච්චි කරනවා කියන එක. ටිකක් පාවිච්චි කරනවා කියන එක. තමන් අඩුවෙන් වස්ත්‍ර පරිහරණය කරනවා. බොහෝ බහුල වශයෙන් පාවිච්චි කරන්නේ නැතුව. ඒකට කියනවා ඒක අපිට මේ තෙචීවරිකාංගයේදී වැදගත් වෙනවා. ඊට පස්සේ අපි සාකච්ඡා කරපු පින්ඩපාතිකාංගයේ වගේ අංගයක්. ගිහි පිරිසට පින්ඩපාත යන්න හැකියාවක් නැහැ. හැබැයි ඒක තුල තියෙනවා පින්ඩපාතිකාංගයේදී අපි යම් යම් රසවත් භෝජන සොයමින් යන අපේ මේ රසවත් භෝජන ගවේෂණය කිරීමේ ව්‍යාපාරයට අපිට යම් කිසි විදිහකට සීමාවක් දාන්න හැකියාවක් ලැබෙනවා. මේ පින්ඩපාතිකාංගය පිළිබඳ අපි දැනගෙන ඉන්නේ. ඒ වගේම සපදානචාරිකාංගය කියන එක අපිට යෙදෙන පින්ඩපාතේ යන භික්ෂුන් වහන්සේ කෙනෙකුට විතරයි. එතනදී උනත් අපට ගිහි පිරිසට තියෙනවා අපි පින්ඩපාතේ නොගියත් අපි සමහර වෙලාවට යම් යම් ආහාර જાති ලෝලුප්පචාර භාවයෙන් යුතුව ලොල් භාවයෙන් යුතුව සොයනවා. ඒ ලොල් භාවයෙන් යුතුව සොයන එකේ සෙවීමේ ප්‍රතිපක්ෂ භාවයක් තමයි සපදානචාරිකාංගෙන් කියන්නේ. ඒ නිසා අපේ කෙලෙස් ටික අඩු කරගන්න, අල්පේච්ඡතා ආදී ගුණධර්ම වැඩි දියුණු කරගන්න අපට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ඒකාසනිකාංගය මේ වාගේ දෙයක් ගිහි අයටත් යමක් කරන්න පුළුවන්. අපි ආහාර ගන්න වාඩි වෙනවා නම් ඒ ආහාර ගන්න වාඩි වෙන වෙලාවේ අපි අදහසක් ඇති කරගන්න මම මේ බෙදාගත්ත කෑම ටික තමයි ආහාර ටික තමයි මම වළඳන්නේ කියලා මම අනුභව කරන්නේ කියලා. ඊට වඩා මම අලුතෙන් ආහාර සොයන්න යන්නේ නැහැ. තව ටිකක් වැඩිපුර එකතු කරගන්න යන්නේ නැහැ. මම ප්‍රමාණවත් පරිදි බෙදා ගන්නවා. ඒ ටික මම අනුභව කරලා ඉවර කරනවා. එතනින් එහාට මම තව ටිකක් හොයන්න යන්නේ නැහැ. ඒ නිසා අන්න එතකොට තමන් ඒකාසනිකංගේ කියන දුතාංගය අපිට සමාදන් වෙන්න බැරි වුණාට ඒක ඇතුලේ ඒක පිටිපස්සේ තියෙන මේ කෙලෙස් ලියාහැරීමේ ප්‍රතිපදාවට අපි යෙදෙනවා. මේ කලපච්චා බත්තිකාංගය කියලා පත්තපින්ඩිකාංගය කියලා කියන්නේත් අපි එකම භාජනයක ආහාර වළඳනවා කියන එක නම් එතකොට ගිහි පුත්කලයන්ට ඒකත් එක්තරා විදිහකට පරිහරණය කරන්න පුළුවන් අනුගමනය කරන්න පුළුවන්. ඊළඟට කළුපච්චා බත්තිකාංගය කියන්නේ අපි දැන් සාකච්ඡා කරන්න දෙන පින්ඩපාතිකාංගය. දුතාංගය. කළුපච්චා බත්තිකාංගය පැහැදිලි කරන්න ඇවිල්ලා අපිට කියනවා කලූති පටිෂේධනත්තේ නිපාතෝ. කලු කියන වචනේ pāli භාෂාවේ ප්‍රතිෂේධනාර්ථේ වැළැක්වීම අර්ථෙහි නිපාත පදයක්. කලු කියලා කියන්නේ වැළැක්වීම අර්ථයේ නිපාත පදයක් කියලා කියනවා. පමාර්ථේන සතා පච්චහලද්දම් බත්තං පච්චබත්තං නාම පවාරණය වුණාට පස්සේ පසුව ලැබෙන දාණයට කියනවා බතට කියනවා පච්චාබත්ත කියලා. දැන් පවාරණය කියලා කියන එක මේ පුද්ගලයා දන්නේ නැහැ. ඒ නිසා අපි පසුව ඒක පැහැදිලි කරනවා. භික්ෂුන් වහන්සේලා දානේ වළඳනකොට පවාරණය කියලා දෙයක් වෙන්න පුළුවන්. මෙන්න මේ පවාරණය සිදු වුණා නම් ඊට පසුව වළඳන දාණයට කියනවා පච්චාබත්ත කියලා. කලු කියලා කියන්නේ ප්‍රතිෂේධන අර්ථය. ඒ නිසා කලු පච්චා බත්ත කියලා කියන්නේ ඒ පවාරණය වුණු භික්ෂුවක් පවාරණයට පසුව යම් පසු බතක් වැළඳීම වළක්වන දුතාංගය. මේ දුතාංගේ සමාදන් වෙන භික්ෂුව තමන් පවාරණය වුණා නම් ඊට පසුව නැවත වාරයක් පසුබතක් අනුභව කරන්නේ නැහැ. කොහොමද මොකද්ද මේ පවාරණය කියලා කියන්නේ? භික්ෂුවක් දානේ වළඳනකොට මේ දාන වැළඳීමේදී යම් දෙයක් අලුතෙන් බෙදන්න ළඟට අරන් එනවා ඒ දානයක් බෙදන්න ළඟට අරන් එනවා ඒ දානය අතරේ තියෙනවා නම් ಜಾති පහක් තියෙනවා ඒ පහෙන් යම්කිසි එක දෙයක් හරි තියෙනවා නම් ඕදන කුම්මාස සත්තු මච්ච මංශ ඕදන කියන්නේ බත් කුම්මාස කියලා කියන්නේ පිට්ටු ආදී දේවල් සත්තු කියලා කියන්නේ දැඩි පිටි කියලා කියනවා අග්ගල වාගේ දෙයක් නේ කියන්නේ. සත්තු, මච්ච, මංශ. මච්ච කියලා කියන්නේ මාළු, මංශ කියන්නේ මස්. මෙන්න මේ කියන දේවල් අපි දාහනේ වළඳනකොට අපි වළඳන පාත්‍රයේත් මේ දේවල් තියෙනවා නම් මේ දේවල් වල යම් කිසි දෙයක් මොකක් හෝ දෙයක් අපිට නැවත වාරයක් දෙදන්න කියලා අපි ළඟට ඇවිල්ලා භික්ෂුන් වහන්සේගේ සමීපයට ඇවිල්ලා බෙදීමට උත්සාහ කරනවා නම් ඒකට අපි කියන එළවනවා කියලා අභිහරණයක් කරනවා නම් අන්න ඒ එළවීම සිද්ධ කරද්දී තමන්ට අනවශ්‍යයි කියලා ප්‍රතික්ෂේප කරොත් තමන්ට එපා කියලා ප්‍රතික්ෂේප කරොත් ඒ භික්ෂුන් වහන්සේට පවාරණයක් වෙනවා මේ කියපු දේවල් වල අතරින් එකක් වළඳමින් ඉන්න භික්ෂුවකට ඒ ಜಾති වලින්ම මොනවා හෝ දෙයක් වෙන දෙයක් වුණත් කමන්නේ ඒ පහෙන් මොකක් හෝ දෙයක් බෙදීම සඳහා ළඟට අරන් එනවා නම් භික්ෂුන් වහන්සේගේ ඊටාම සමීපයට අරන් එනවා නම් අරන් ඇවිල්ලා බෙදන්න උත්සාහ කරනකොට ඒ දේ අනවශ්‍යයි කියලා ප්‍රතික්ෂේප කරනවා නම් අන්න ඒ ප්‍රතික්ෂේප කරන භික්ෂුවට පවාරණයක් වෙනවා. ඒ පවාරණය වුණහම ඒ ආසනය තුල තව දානි වලඳන්න පුළුවන් ඒ ආසනය වෙනස් කරොත් දානෙ වළඳන්න බෑ. ආසනය වෙනස් කරනවා කියලා කියන්නේ නැගිට්ටොත් එතනින් එහාට ආය දානෙ වළඳන්න බෑ. එතනින් එහාට වළඳන්න නම් විශේෂ අතිරික්ත කිරීමක් කියලා දෙයක් කරන්න ඕනේ. අතිරික්ත කිරීමක් කරලා තමයි දානෙ වළඳන්න පුළුවන්. දැන් අපිට මේ දුතාංගේ සඳහන් කරන්නේ මෙන්න මේ පවාරණයක් සිදු වෙන වික්ෂුවට එතනින් පසුව දානෙ වළඳන්නේ නැහැ කියන එකයි. එතනින් පසුව උන්වහන්සේ අතිරික්ත කිරීමක් කරලවත් දානෙ වළඳන්නේ නැහැ. ඒ නිසා පච්චා බත්තනේ පවාරිත භික්ෂුව පසුව වළඳන බත ප්‍රතික්ෂේප කරන දුතාංගය තමයි කලු පච්චා බත්තිකාංගය කියලා කියන්නේ. තෙතන සඳහන් කරනවා අතිරේක කාරණයක් අට කතායම් පන වුත්තං කලූති ඒකෝ සකුණෝ අර්ථ කතාවේ කිවන තවත් අතිරේක කාරණයක් කලු කියලා කියන්නේ එක්තරා කුරුල්ලෙක්ලු කලූපීකෝ සකුනිකෝ සකුනෝ කියලා කියනවා මේ අපි පාලි සිංහල පොතේ තියෙන සකුනිකෝ කියලා සෝ මුකේන පලං ගහෙත්වා තස්මින් පතිතේ පුන අඤ්ඤන්න කාදති මේ කුරුල්ලා මේ කලු කියන එක්තරා විශේෂ කුරුල්ලෙක් ඉන්නවා මේ කලු කියන විශේෂ කුරුල්ලා යම්කිසි gediyak කටින් අරගත්තොත් අරගෙන ඒ gediye අනුභව කරන්න උත්සාහ කරොත් යම්කිසි වෙලාවක ඒ gediye මුඛයෙන් බිම වැටුනොත් අයිසරයක් gediyak කඩාන කන්නෑලු. හරි හොඳ කුරුල්ලෙක්. හරිම හොඳ සීලයක් රකින්න කුරුල්ලෙක්. යම්කිසි වතක් සමාදන් වෙච්ච කුරුල්ලෙක් කොහොමද බලන්න. ඒ කුරුල්ලා මුඛ තුරින් යම්කිසි ඵලයක් අරගෙන අනුභව කරන ලැස්තිනුට ඒක වැටුනොත් බිම නැවත වාරයක් අය අනුභව කරන්නේ නැහැ කියනවා මේ ඵලය. ඉතින් එහෙම කුරුල්ලෙක් හිටියලු. ඒ නිසා පාදිසෝ අයන්ති කලුපච්චාබත්තිකෝ ඒ කුරුල්ලා වාගේ හැසිරීමක් තියෙන භික්ෂුවකට කලුපච්චාබත්තික කියලා කියනවා. කලුපච්චාබත්තික කියන භික්ෂුවත් හරියට අර කුරුල්ලා මේ gediya තමන්ගේ කටෙන් වැටුනහම අය අරගන්නේ වාගේ කලුපච්චා භක්තික භික්ෂුවත් තමන් පවාරණයක් වුණා නම් නැවත වාරයක් වළඳන්නේ නැහැ. ඒබඳු ඒ සඳහා තියෙන දුතාංගයට කියනවා කලුපච්චා භක්තිකාංගය කියලා කියනවා. ඊළඟට ආරඤ්‍යකාංගය. ආරඤ්‍යකාංගය කියලා කියන්නේ අරඤ්ඤේ නිවාසෝ සීලමස්සාති ආරඤ්ඤිකෝ ආරණ්‍යක භික්ෂුවක් කියලා කියන්නේ මේ භික්ෂුවගේ ස්වභාවය අරණ්‍ය වාසය කිරීම. අරණ්‍ය නිවාසෝ නිවාස කියන්නේ වාසය කරනවා කියන්නේ. සා අරණ්‍යයක වාසය කිරීම ස්වභාව කරගත් භික්ෂුව ආරණ්‍යක කියලා කියනවා. ඒ ආරණ්‍යක භාවයටපත් වෙන දුතාංගය ආරණ්‍යකාංගය කියලා කියනවා. ඒ වගේම තමයි රුක්ඛ මූලයේ නිවාසෝ රුක්ඛ මූලං තං සීලමස්සාති රුක්ඛ මූලිකෝ. වෘක්ෂ මූලයක වාසය කිරීමේ ස්වභාවයේ තියෙන භික්ෂුවට කියනවා රුක්ක මූලික කියලා. ඉතින් ඒ විදිහටම අබ්බෝකාසික සෝසානිකංගේ සුඛි ඒ සීවනයෝ. අබ්බෝකාසිකාංගේ කියලා කියන එක සෝසානිකාංගේ කියන එකත් මේ විදිහටම දැනගන්නයි කියලා කියනවා. එවන මොකද්ද ආරණ්‍යකාංගේ කියලා කියන්නේ මේ භික්ෂුව අරන්නේ විතරයි වාසය කරන්නේ. ග්‍රාමාන්තයක රාත්‍රයක් එළි වෙනකන් ඉන්නේ කියන එක කියන්නේ. ගමට පින්දපාත යනවා. දැන් ආරණ්‍යක භික්ෂුවක් ආරණ්‍යේ විතරයි ඉන්නේ කියලා ගමට යන්නෙම නැත්තේ නෑ ගමට පින්ඩපාත යනවා. හැබැයි උන්වහන්සේ අරුණක් නම් වන්නේ අනිවාර්යෙන්ම ආරණ්‍ය විතරයි. අනේ ඒ බඳු භික්ෂුවට කියනවා ආරණ්‍යක කියලා. රුක්ඛ මූලික කියලා කියන්නේ උන්වහන්සේ වෘක්ෂ මූලිකව විතරයි ඉන්නේ. Taman හදාගත්ත කුටියකට ගල් වෙනකට මේ ආදි තැනකට යන්නේ නැහැ. ගහක් මුල විතරයි ඉන්නේ. ඒ බඳු භික්ෂුවට කියනවා රුක්ඛ මූලික කියලා. ඒ රුක්ක මූලික අංගය රකින භික්ෂුව තමයි රුක්ක ඒ රුක්ක මූලික භාවයටපත් වෙන දුතාංගය තමයි රුක්ක මූලිකාංගය කියලා කියන්නේ. අබ්බෝකාසිකාංග සෝසානිකාංග වලත් ඒ විදිහටම තමයි තේරුම් ගන්න ඕනේ කියනවා. අබ්බෝකාසිකාංගය කියලා කියන්නේ අභ්‍යවකාශයේ වාසය කරන භික්ෂුව. දැන් අභ්‍යවකාශ කියන වචනය අපේ සිංහල ව්‍යවහාරයේ වෙනස් වෙලා තියෙනවා. වැරදිත් තියෙනවා. අභ්‍යවකාශ කියන වචනේ කිව්වහම අපිට තේරෙන්නේ අර හඳට යන කෙනා වාගේ කෙනෙක් තමයි ඉහළ අහසේ ඉන්න කෙනෙක් තමයි අභ්‍යවකාශ කියන වචනේ අපිට තේරෙන්නේ. නමුත් ඒක සිංහලේ වැරදි ව්‍යවහාරයක්. අභ්‍යවකාශ කියලා කියන්නේ එලිමහන කියලා කියන එක. අර ඉහළ අහසේ තියෙන කියන්නේ අජට ආකාශය කියලා. ඒ නිසා අභ්‍යවකාශය කියලා කියන එලිමහනේ වාසය කරන භික්ෂුවට කියනවා අබ්බෝකාශිකයි කියලා. එහෙම තියෙන දුතාංගයට කියනවා අබ්බෝකාසිකාංගය කියලා. ඒතර අබ්බෝකාසිකාංගයේ රකින්න භික්ෂුවක් කවම කවදාකවත් සෙවෙනියක් යටට වහලයක් යටට යන්නේ නැහැ. උන්වහන්සේ ඉන්නේ එලිමහන විතරයි හැම වෙලාවකම. මේ එලිමහන ඉන්න භික්ෂුවට කියනවා අබ්බෝකාසික භික්ෂුවක් කියලා කියනවා. සෝසානිකංගයත් ඒ විදිහමයි සොහනේ වාසය කරන්නේ උන්වහන්සේ. සොහනේ වාසය කරනවා කියලා කියන්නේ දවස පුරාවටම සොහොන්ට වෙලා ඉන්නවා කියන එක නෙවෙයි. සොහනේ රාත්‍රිය ගත කරනවා කියන එක. එතනදී සෝහන රාත්‍රිය ගත කරන ක්‍රමවේදය විශාල වශයෙන් අපිට පැහැදිලි කරනවා ඒ සඳහා අපිට අනුගමනය කරන්න ඕනේ කරුණු කීපයක්ම තියෙනවා. ඒ අනුව රාත්‍රියක් එළිය වැටෙන්න එළිය වැටෙනකන් අරුණ නැගෙනකන් ඉන්නේ අවදි වෙනකන් ඒ කියන්නේ පසුදා පහන් වනතුරු ඉන්නේ සෝහනක කියන එක තමයි සෝසානිකාංගය කියලා කියන්නේ. ඒ බඳු දුතාංගයට තමයි සෝසානිකාංගය කියලා කියන්නේ. යදේව සම්තතං යතහා සම්තතං යතහා සම්තතං කියලා කියන්නේ යම් කිසි විදිහකට අපිට කියනවා යදේව සම්තතං යතා සම්තතං යතා සම්තත කියන දුතාංගයක් වෙන යතහා සම්තතිකාංගය කියලා ඒ කාරණේ පැහැදිලි කරන්නේ ඉදන් තුයිහම් පාපුනාතීති එවං පතමං උද්දිත සේනාසනස්සේතං අදිවචනං ඔබ වහන්සේට මෙන්න මේ සේනාසනේ පැමිණෙනවා කියලා අපට යම්කිසි සෙනසුණක් ලැබුණොත් සෙනසුණක් කියලා වචනෙන් අදහස් කරන්නේ මේ ආරණ්‍යයක් ලැබෙනවා විහාරස්ථානයක් ලැබෙනවා කියන එක නෙමෙයි. මේ විහාරස්ථානයක් තුල ආරණ්‍ය සේනාසනයක් තුල යම්කිසි කුටියක් ලැබෙනවා කියන එකයි. මේ සේනාසනේ පුරාවටම කුටි කීපයක් තියෙනවා. ඒ කුටි කීපය අතරින් මට කවුරු හරි මට මේ සේනාසනේ ප්‍රධාන සේනාසන බෙදලා දෙන කෙනෙක් ඉන්නවා නම් භික්ෂුන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ කියනවා ඔබ වහන්සේ මෙන්න මේ කුටියේ ඉන්න කියලා. එහෙම කීවට පස්සේ ඒ සේනාසනේම ඒ කුටියේම Taman ඉන්නවා නම් වෙනත් ලෝලුප්තචාර භාවයෙන් ලොල් භාවයෙන් වෙනත් හොඳ හොඳ කුටි සේනාසන හොයාගෙන යන්නේ නැත්නම් Tamanට ලැබෙන කුටි සේනාසනේ ඉන්නවා නම් එහෙම දුතාංගයට කියනවා යතහා සම්පතිකාංගය කියලා කියනවා. ඒ නිසා ඒකයි කියන්නේ තස්මින් යතහා සම්පතේ විහෙරිතුම් සීලමස්සාති යතහා සම්පතිකෝ. ඒ තමන්ට ලැබුණු සෙනසුනේ විහරණය කිරීමේ ස්වභාවය ඇති භික්ෂුවට තමයි කියන්නේ යතහා සම්පතික කියලා කියන්නේ. ඒ නිසා එහෙම දුතාංගයට කියනවා යතහා සම්පතිකාංගය කියලා කියනවා. ඊළඟට අවසාන දුතාංගය තමයි අපිට කියන්නේ නේසජ්ජිකාංගම් කියලා. අපිට කියනවා සයනම් පටික්කිපිත්වා නිසජ්ජාය විහෙරතුන් සීලමස්සාති නේසජ්ජිකෝ. නේසජ්ජික කියලා කියනවා. ඇයි? සයනම් පටික්කිපිත්වා. සයනය කියන්නේ වැතිරීමට කියන්නේ. වැතිරීම ප්‍රතික්ෂේප කරලා නිසජ්ජාය විහෙරතුන් සීලමස්සාති ඉඳගෙන සිටීමෙන් විතරක් නිසජ්ජාවෙන් විතරක් හැසිරීම විහෙරණය කිරීම යම් කිසි ස්වභාවයක කරගත් භික්ෂුවක් ඉන්නවා නම් ඔහුට කියනවා නේසජ්ජිකෝ කියලා. නේසජ්ජික භික්ෂුවගේ ස්වභාවය තමයි Taman කය දිගහැරීමක් සිදු කරන්නේ කිසිම ආකාරයකින්. කය දිගහැරීමකින් තොරව කය මේ විදිහට හිඳ ගැනීමෙන් විතරක් විවේකීටපත් කරනවා. එහෙම ඉන්නවා නම් භික්ෂුවක් නේසජ්ජිකංගේ කියලා කියනවා. නේසජ්ජිකයි කියලා කියනවා. ඒ නේසජ්ජික භික්ෂුවගේ දුතාංගය තමයි නේසජ්ජිකාංගය කියලා කියන්නේ. ඒ අනුව නේසජ්ජිකාංගයක් සමාදන් වෙන භික්ෂුන් වහන්සේ ඒ දුතාංගේ සමාදන් වෙලා ඉන්න කාලය තුරාවටම කම කවදාකවත් ඇඳක, පැදුරක, බිමක නිකන් හරි කිසිම විදිහට කය දිගහරින්නේ නැහැ. දහවල් කාලයටවත්, රාත්‍රී කාලයටවත් කිසිම වෙලාවකට කය දිගහැරීමක් කරන්නේ නැතුව හිඳගෙන විතරක් ඉන්නවා. Tamanට විවේකයක් අවශ්‍ය වෙලාවට යම් පුටුවක හෝ වේවා හිඳගෙන කාලය ගත කරනවා. එහෙම නැතු වැතිරෙන්නේ නැහැ. එහෙම භික්ෂුවකට කියනවා නේසජ්ජිකංගය කියලා. නේසජ්ජිකයි කියලා කියනවා. ඒ නේසජ්ජික භාවයට හේතු වෙන දුතාංගයට කියනවා නේසජ්ජිකාංගය කියලා. ඒ අනුව මෙන්න මේ විදිහට අපිට දුතාංග 13ක් අපිට හමු වෙනවා. පංසුකූලිකාංගය, පංසුකුල චීවර දරන භික්ෂුවට පංසුකුල චීවර දැරීමට කියනවා පංසුකූලිකාංගය. ඒ චීවරිකාංගය කියලා කියන්නේ තුන් සිවුරු පමණක් වර්ණවා නම් ඒකට පිණ්ඩපාතිකාංගය කියලා කියන්නේ ගෙපිලිවලින් ගෙපිලිවලින් නෙවෙයි ගෙයින් ගෙට පිණ්ඩපාතී යාමෙන් පමණක් යැපෙන භික්ෂුවට කියනවා පිණ්ඩපාතිකයි කියලා. සපදානචාරිකාංගය කියලා කියන්නේ ගෙපිලිවලින් පිණ්ඩපාතී යාම කියලා කියන එකට. ඒකාසනිකාංගය කියලා කියන්නේ එක හිඳ ගැනීමකින් විතරක් දාන වළඳනවා කියන එක තමයි ඒකාසනිකාංගය කියන්නේ. දෙවරක් නැගිටලා හිඳගෙන ආය දාන වළඳන්නේ නැහැ කියන එකයි. පත්තපින්නිකාංගය කියලා කියන්නේ පාත්‍රය Tamanගේ අදිෂ්ඨාන කරගත්ත Taman දානේ වළඳන්න තීරණය කරගත්ත භාජනේ විතරක් දානේ වළඳනවා කියන්නේ. කලුපච්චා බත්තිකාංගය කියලා කියන්නේ Taman දානේ වළඳන අතරතුර දානේ පවාරණයක් සිදු වුණොත් නැවත වාරයක් වළඳන්නේ නැහැ කියන කාරණය. ආරණ්‍යකාංගය කියලා කියන්නේ ආරණ්‍යේ විතරක් වාසය කරනවා කියලා කියන එක. රුක්ක මූලිකාංගය කියලා කියන්නේ වෘක්ෂ මූලවල විතරක් වාසය කරනවා කියන එක. අභෝපාසිකාංගය කියලා කියන්නේ එලිමහනේ විතරක් වාසය කරනවා කියන එක. සෝසානිකාංගය කියලා කියන්නේ සොහනක විතරක් රැය පහන් කරනවා කියන කාරණය. ඒතර මේ දුතාංග මේ ආරණ්‍යකාංග රුක්කමූලිකාංග ආදී ගිහි අයට ක්‍රියාත්මක කරන්න දෙයක් නැහැ. හැබැයි ඒක තුල ලබා දෙන පණිවිඩය තමයි අපි යම්කිසි විදිහකට අල්පේච්ඡතා ආදී ගුණයන්ට යොමු යුතුයි කියන එක. ගහක් මුල වුණත් අපට රැය පහන් කරන්න හැකියාවක් තියෙන්න ඕනේ කියන කාරණය. යතහ සම්තතිකාංගය තමන්ට පැවරෙන තමන්ට ලැබෙන කුටි සේනාසනය තුල වාසය කරනවා කියන එක මේ සජ්ජිකාංගය කියලා කියන්නේ වීරියෙන් යුතුව නිදා ගැනීම වැතිරීම කය දිගහැරීම අතහැරලා හිඳගෙන විතරක් කාලය ගත කරනවා නම් ඒකට කියනවා මේ සජ්ජිකාංගය කියලා. ඉතින් ඒ දුතාංගත් එක්තරා විදිහකට ගිහි පිරිසට උනත් තමන්ගේ වීරිය පිණිස කරන්න පුළුවන් දෙයක්. වීරියෙන් භාවනා කරන කෙනෙකුට ගිහියෙකුට උනත් ගිහියෙකුට උනත් තමන්ගේ ඒ වීරිය වඩා ගන්න අදිෂ්ඨානය කරගන්න පුළුවන් මම කය දිගහැරලා වැතිරීමක් සිදු කරන්නේ නැහැ. කය හිඳගෙන විතරක් ඉඳලා මම වීරිය කරනවා භාවනා කරනවා කියලා. ඒ බඳු වීරිය භාවයකින් නිවන් දකින්න එක උපකාරයට උපකාරයේ පිණිස පවතිනවා. මේ විදිහට දුතාංග පිළිබඳ අර්ථ විනිශ්චය සාකච්ඡා කරලා ඊට අනතුරුව අපි මේ දුතාංග පිළිබඳ ශබ්දාර්ථ දුතාංග පිළිබඳ ලක්ෂණ රස පච්චපට්ඨාන පදත්තාන දුතාංග සමාදන් වන විදි ආදී සාකච්ඡා කර යුතු වෙනවා. ඒ කරුණු පිළිබඳව අපි ඊ타මත්ම කෙටියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන නිසා අපේ කාල වේලාවත් ඉක්ම යන නිසා දුතාංග කියන શબ્දේ පැහැදිලි කරනවා දුතාංග කියන වචනේ ඇයි එහෙම කියන්නේ දුතාංග කියන්නේ තේන තේන සමාදානේන දුත්ත කිලේසත්තා කිලේසත්තා දුතස්ස වික්කුණෝ අංගානීති දුතාංගානි කියනවා ඒ ඒ සමාදන් වීමෙන් මේ මේ කියන දුතාංග සමාදන් වීමෙන් දුත කිලේසත්තා කෙලස් තවනවා කෙලස් තවනවා ඒ කෙලස් තවන නිසා දුතස්ස ඒ කෙලස් තවන කෙලස් තවන පුද්ගලයාට කියනවා දුත කියලා ඒ දුත කියන භික්ෂුවගේ කාරණයට කියන අදහසින් ඔහුට උන්වහන්සේට දුත කියලා කියන්නේ ඇයි කෙලස් තවනවා කියන්නේ ඇයි මොන හේතුවෙන්ද මෙන්න මේ දුතාංග හේතුවෙන් ඒ නිසා ඒවට දුතාංග කියලා කියනවා සා දුතස්ස අංගානි දුතාංගානි කියන ක්‍රමයෙන් දුතාංග කියන පදේ සකස් වෙනවා ඒ වගේම තවත් ආකාරයකට කියනවා කිලේශ දුනනතෝ වා දුතන්ති ලද්දබෝහාරඥානං අංගං ඒතේ සම්ති දුතංගානි කිලේශ දුනනතෝ කෙලස් තැවීම කියන හේතුවෙන් දුත කියන ව්‍යවහාරයේ ලැබිච්චි ඥාණයට නුවණට අංගයක් වුණු නිසා මේවා දුතාංග කියලා කියනවා. ඒ නිසා දුතන්ති ලබ්ධවෝහාරං ඥානං අංගං ඒතේ සම්ති දුතංගං කියන පදේ හදන්න පුළුවන්. අතවා නැත්නම් තවත් ආකාරයක් අපිට කියනවා දුතානිච තානි පටිපක්ක නිද්දුනනතෝ අංගානිච ප්‍රතිපත්ත්‍යාතිපි දුතාංගානි දුතානි දුත කියන මේ කෙලස් ලියා හැරීම තානි පටිපක්ක නිද්දුනනතෝ අංගානි ඒ දුතාංග වලට ප්‍රතිපක්ෂ කෙලස් ධර්ම තියෙනවා නම් ඒ කෙලස් ධර්ම තවනෝ ඒ තවන නිසා අංග භාවයටපත් වෙනවා ඒ නිසා එහෙම වෙන ඒ කෙලස් තැවීම කියන தത്വයට පත්වන අංග ප්‍රතිපත්තියක් තියෙනවා නම් ඒ ප්‍රතිපත්තියට දුතාංග කියලා කියනවා. ඒ නිසා එක්තරා විදිහකට මේ දුත කියලා කියන්නේ කෙලස් තැවීම කියන කාරණයට නිසා කෙලස් තැවීම කියන කාරණය සිද්ධ කරන ඥාණයට කියනවා දුත කියලා. මේ දොත කියන ඥාණයට අංගයක් වුණු නිසා හේතුවක් වුණ නිසා මේ ධර්ම ටිකට දුතාංග කියලා කියනවා. ඒ නිසයි කීවේ අර අපි ඊළඟ අර්ථ විකල්පය ගැන කතා කරොත් ප්‍රතිපක්ෂ කෙලෙස් ධර්මයන් දුත කරන නිසා ප්‍රතිපක්ෂ කෙලෙස් ධර්මයන් පැවීම සිදු කරන නිසා දුත කියලා කියන වචනේ තේරුම තවනවා කම්පණය කරනවා කියන අදහස. නිසා පැවීම කම්පණය කරන නිසා ඒ ප්‍රතිපත්තියට අංග වෙච්චි ප්‍රතිපත්තියට කාරණේ වෙච්චි දුතාංගයට කියනවා පිළි ප්‍රතිපදාවට කියනවා දුතාංග කියලා. සකලෙස් තැවීමේ ප්‍රතිපත්තියට හේතු වුණු පිළිවෙත ඒ හේතු වුණු ක්‍රියාපටිපාටියට කියනවා දුතාංග කියලා. දුතාංග සමාදන් වුණාම කෙලෙස් තැවීමේ ප්‍රතිපත්තියට එළඹෙන නිසා ඒ වගේම දුතාංග කියන වචනය අපි ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන වශයෙන් ගත්තොත් කියනවා මේ සියලුම දුතාංග සබ්බානි සබ්බානේව පනේතානි සමාදාන චේතනා ලක්ෂණානි මේ සියලුම දුතාංගයන් සමාදම් වීමත් චේතනාවත් ලක්ෂණ කරගෙන පවතිනවා ලක්ෂණය වෙන්නේ සමාදම් වීමත් චේතනාවත් ඒ වගේම සබ්බානේව ලෝලුප්ප විද්ධංසන රසා මේ සියලුම දුතාංග ලෝලුප්ප විද්ධංසන රසා ලොල් භාවය විද්වංශනය කරන නසන කෘත්‍යයේ ඇති කියලා කියනවා. ඒ වගේම නිල් නිල්ලෝලුප්ප භව පච්චුපට්ඨහනානි. ඒ නිසා පච්චුපට්ඨහන භවටපත් වෙන්නේ මොකද්ද? නිල්ලෝලුප්ප භවයේ නිල්ලෝලුප්ප භවය කියලා කියන්නේ මේ ලෝලුප්ප චාරයක් ලෝලුප්ප භාවයක් නොමැතිකම කියලා කියන එක. ලෝලුප්ප කියලා කියන්නේ ලෝල් භාවය කියලා කියන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාවෙන් අපි කැමති කැමති දේවල් හොයාගෙන යනවා. ඒකට කියනවා ලෝලුප්පචාරය කියලා. නිල්ලෝලුප්ප කියලා කියන්නේ ඒ ලෝලුප්ප භාවයෙන් ප්‍රතිපක්ෂ තත්ත්වේ ලෝලුප්ප නැහැ කියලා කියන එක තමයි පච්චුපට්ඨාන. ආසන්න වැටහෙන ආකාරය. අප්පිච්ඡතාදී අරිය ධම්ම පදත්තහන් අල්පේච්ඡතා ආදී ආර්ය ධර්මයන් ආසන්නම කාරණය වෙනවා කියලා කියනවා. ඒව මෙත්ත ලක්ෂණ ආදීහි වේදිතබ්බා තබ්බෝ විනිච්ඡය ඉතින් ලක්ෂණ ආදී වශයෙන්ොත් ඔන්න ඔය විදිහට විනිශ්චය දැනගන්නයි කියලා කියනවා. ඊළඟට දුතාංග සමාදන් වන ආකාරයත් ඊටාම කෙටියෙන් අපි සඳහන් කරොත් කියනවා සබ්බානේ දුතංගානේ ධර්මානේ භගවති භගවතෝ සම්තිකේ සමාදාතබ්බානි භාග්‍යතුන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ නම් මේ සියලු දුතාංග බුදුරජාණන් වහන්සේ ළඟ සමාදන් වෙන්න ඕනේ කියලා. පරිණිබුතේ මහා ශාවකස සම්තිකේ භාගතුන් වහන්සේ පිරිණිවි කලෙහි මහා ශාවකයන් වහන්සේ කෙනෙක් සමීපයේ දුතාංග සමාදන් විය යුතුයි කියනවා. තස්මින් අසති කීනාසවස්ස එහෙම මහා ශාවකයන් වහන්සේලාත් නැති වෙනකොට රහතන් වහන්සේ කෙනෙක් සමීපයේ දුතාංග සමාදන් වෙනවා. එහෙමත් නැත්නම් අනාගාමිස අනාගාමි කෙනෙක් සමීපයේ දුතාංග සමාදන් වෙන්න. එහෙමත් නැත්නම් සකදාගාමිස සකදාගාමි කෙනෙක් සමීපයේ දුතාංග සමාදන් වෙන්න. එහෙමත් නැත්නම් සෝතාපන්නස සෝතාපන්න කෙනෙක් සමීපයේ දුතාංග සමාදන් වෙන්න. එහෙමත් නැත්නම් ත්‍රිපිටකස ත්‍රිපිටකදර භික්ෂුවක් සමීපයේ දුතාංග සමාදන් වෙන්න. එහෙමත් නැත්නම් දෙපිටකස්ස දෙපිටකදර ත්‍රිපිටකේම දරාගෙන පිටික දෙකක් දරාගෙන ඉන්න භික්ෂුවක් සමීපේ දුතාංග සමාදන් වෙන්න. එහෙමත් බැරනම් ඒක පිටකස්ස එක පිටකයක් දරාගත්ත කෙනෙක් සමීපේ එහෙමත් නැත්නම් ඒක සංගීතිකස්ස එක සංගීතයක් දරාගෙන ඉන්න කෙනෙක්ගේ ඒක ගාමක ඒ කාගමස්ස එක ආගමයක් දරාගෙන දැන් මොකද්ද දීඝාගම මජ්ක්‍ධිමාගම කියලා කියන්නේ මේ ආගමයක් කියලා කියන්නේ නිකාය කියලා කියන අපි කාරණේ අර්ථ කතාචාරියස්ස අර්ථ කතාව දරාගෙන ඉන්න අර්ථ කතාව පිළිබඳ විනිශ්චයන් දන්නා අර්ථ කතාචාර්යයන් වහන්සේ කෙනෙක් සමීපේ සමාදම් වෙන්න ඕනේ කියලා කියනවා තස්මින් අසති දුතාංග දරස්ස මෙහෙම කිසිම කෙනෙක් හොයාගන්න බැරි නම් දැනට දුතාංගයක් සමාදන් වෙලා රකින්න කෙනෙක් ළඟ දුතාංග සමාදන් වෙන්නේ කියනවා. එහෙම කෙනෙක් සමීපේ සමාදන් වෙන්න එහෙමත් නැත්නම් තස්මින්ති අසති එහෙමත් කෙනෙක් නැත්නම් කියනවා චේතියංගරං සම්මජ්ජිත්වා උක්කුටිකන් නිසීවිත්වා සම්මා සම්බුද්දස්ස සම්තිකේ වදන්තේන විය සමාදාතබ්බානි සෑමලුව හැමදලා කුටිකයෙන් හිඳගෙන හරියට බුදුරජාණන් වහන්සේ සමීපයේ කියමින් දුතාංග සමාදන් වෙන්නා මෙන් සමාදන් විය යුතුයි කියලා කියනවා. අපිච සයම්පි සමාදිතුම් සමාදාතුම් වට්ටතියව. හැබැයි මේ කවුරුත් කොහොමවත් කරන්න බැරි වුණොත් Taman තනියම සමාදන් වුණත් ඒකේ වැරද්දක් නැහැ කියන. දුතාංගේ සමාදන් වීමයි අවශ්‍ය වෙන්නේ. මේ කීවේ මේ දුතාංග සමාදාන් සමාදන් වීමට තියෙන වඩාත්ම හොඳ ක්‍රමවේදය. බුදුරජාණන් වහන්සේ ඉන්නවනම් බුදුරජාණන් වහන්සේ ගාවට කියලා සමාදන් වෙන්න. එතකොට අපි දන්නවා භාග්‍යතුන් වහන්සේට බොරු කරන්න බෑ කියලා. ඒ නිසා අපි අපේ කෙලෙස් ටික ලියා හැරගන්න මේ දුතාංගය අඛණ්ඩව රකින්න අවශ්‍ය සියලුම ප්‍රතිපදාවන් දීදී. සන්න බුදුරජාණන් වහන්සේ සමීපයේ සමාදන් වෙන්න කියන්නේ ඒකයි. මේ විදිහට කියාගෙන ගිහිලා අවසානයේදී කියන හැබැයි මේ කිසිම කෙනෙක් නැත්තම් කිසිම විදිහක් නැත්තම් Tamanට චෛත්‍යාංගණය හැමදලා බෝමලුව හරි හැමදලා එතනට ගිහිලා බුදුරජාණන් වහන්සේ සමීපයේ විදිහට සමාදන් වෙන්න. ඒ විතරක් නෙවෙයි එහෙමත් නැත්නම් ඕනනම් Tamanට විතරක් දුතාංග සමාදන් වෙන්නත් පුළුවන් කියලා කියනවා. එත්තච චේතිය පබ්බතේ ද්වේභාතික තේරාණං ජෙට්ඨ වහතෝ දුතංගප්පචිතාය වත්තු කතේතබ්බං. ඉදිරි අපිට හම්බෙන කතහන්තරයක් නිසෑගිරියේ වාසය කරපු සෑගිරිය කියලා කියන්නේ මිහින්තලය. මිහින්තලේ වාසය කරපු සහෝදරයෝ දෙන්නෙක් හිටිය භික්ෂුන් වහන්සේලා ඒ භික්ෂුන් වහන්සේලා සහෝදර දෙනම ගින් වැඩිමහල් භික්ෂුන් වහන්සේ මේ සජ්ජිකාංගේ සමාදන් වෙලා. එක දවසක් රාත්‍රියේ මේ දෙනම වහන්සේලා පාරක් අයිනේ අම්බලමක වාගේ තැනක ඉන්නවා. රාත්‍රී ගත කරනවා. එක ඇඳක් තියෙනවා. ඒ ඇඳේ වැඩිහිටි අයියට දෙනවා. වැඩිහිටි සහෝදර ස්වාමීන් වහන්සේට. කුඩා ස්වාමීන් වහන්සේ බිම නිදා ගන්නවා. රාත්‍රියේ අකුණක් ගහනවා. විදුලි කොටනවා. ඒ විදුලි සැරයෙන් එළියට අවදි වෙනවා මේ බාල වික්ෂුන් වහන්සේ. උන්වහන්සේ දකිනවා විදුලි එළියෙන් තමන්ගේ සහෝදරයා හිඳගෙන ඉන්නවා. හිතනවා මේ සජ්ජිකාංගයි කියලා. ඒ වෙලාවේ කතා කරලා අහනවා නුඹ වහන්සේ මේ සජ්ජිකාංගේ රකින්නවද කියලා. හැබැයි තමන් වහන්සේගේ මේ සජ්ජිකාංගය කියන දුතාංගය හෙලි කරන්න අකමැති මේ දුතාංග අපිච්චතාවයෙන් යුතු භික්ෂුන් වහන්සේ මේ වෙලාවේ කිසිම වචනයක් කියන්න තු එහෙමම වැතුරුණා කියලා කියනවා. එහෙම නිදා ගන්නවා. Taman අවුරුදු ගණනාවක් රැකපු දුතාංගේ එක මොහොතේදී Tamanගේ දුතාංගේ අනිත් කෙනෙක් දැනගැනීම අකමැති වීම නිසා ඒකට කියනවා දුතාංග අල්පේච්ඡ භාවය කියලා. මේ දුතාංග අල්පේච්ඡ භාවය නිසා උන්වහන්සේ වැතිරෙනවා. වැතිරිලා තමන්ගේ සහෝදරයා නිදාගත්තට පස්සේ නැවත වාරයක් ඉඳගෙන මේ සජ්ජිකංගේ සමාදන් වෙනවා. මේකට කියනවා දුතාංග අල්පේච්ඡතාවය කියලා. ඒතර අපි ඇත්තටම මේ දුතාංග ගැන කතා කරනකොට මෙන්න මේවත් අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා. අපි ඉදිරියේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු. සමහර වෙලාවට මිනිස්සුත් කැමති භික්ෂුන් වහන්සේලාගේ දුතාංග ගැන දැනගන්න. උන්වහන්සේලාගේ අල්පේච්ඡ ප්‍රතිපදාවන් පිළිබඳව ටිකක් අවධානයෙන් සිටිනවා. නමුත් භික්ෂුන් වහන්සේලා තමන්ගේ මේ අල්පේච්ඡ ප්‍රතිපදාව හැකිතා සංගවගත යුතුයි කියන එකයි ධර්මයෙන් අපිට කියවෙන්නේ. එනිසා එහෙම අල්පේච්ඡතාදී ගුණයක් යම් භික්ෂුවක් කෙරෙන් विद्यमान වෙන්නේ නැත්නම් ඒක මතින් විතරක් උන්වහන්සේ මහිච්ඡතාවයෙන් යුතු කෙනෙක් කියලා නිගමනය කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා අල්පිච්ඡතාදී ගුණයන් උන්වහන්සේලා සංගව ගන්නවා. ඒකට කියනවා දුතාංග අපිච්ඡතාවය කියලා. ඉතින් මේ කතාවත් පිළිබඳව ඒ කතාවත් සමගින් අපි මේ දුතාංග පිළිබඳව සාධාරණ කතාව පොදුවේ දුතාංග සියල්ල සම්බන්ධයෙන් කරන දෙන කතාබහ අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතනින් ඉදිරියට අපිට පංසුකූලිකාංගය විස්තර වශයෙන් සාකච්ඡා කළ යුතුයි කොහොමද සමාදන් වෙන්නේ යනාදී වශයෙන්. ඒ නිසා අද දවසේ අපිට වැඩසටහන සඳහා අපි වෙන් කරගත් කාලයත් අවසන් වෙනවා. ඒ අවසන් වෙන නිසා අපි කැමැති අද දවසේ වැඩසටහන මෙතනින් સમાપ્ત භාවයටපත් කරන්නට. එනිසා දුතාංග පිළිබඳව කතා බහයි අපි ආරම්භ කරන්න විසුද්ධි මාර්ගයේ ටික වේලාවක් අපි වැඩි වේලාවක් අරගත්තාද පැයකට වඩා ඒ නිසා අපි මේ සාකච්ඡා කරන යන්නේ විසුද්ධි මාර්ගයේ දුතාංග පිළිබඳව විනිශ්චයන් ටික මේ කතා බහ අපට වෙනත් දැනගන්න මාධ්‍යයක් බොහෝම අඩු නිසා අපි තාමත් මෛත්‍රී සිතින් හැම සිදු දනාටම ආරාධනය කරන මේ වැඩසටහනත් සමග එකතු වෙලා මේ කතා බහට යෙදෙන්න කියලා. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයක් සම්පාදනය කරලා තිබෙනවා කියලා අපිට දැනගන්න යෙදුනා. ඒ නිසා ඒ පිළිබඳවත් අපි ඉතාමත්ම කෙටියෙන් මතක් කළ යුතුයි. අද වැඩසටහන සඳහා දේශනා දායකත්වයක් සම්පාදනය කර දීලා තිබෙනවා. තුලනි සේනානායක, අශෝක රත්නායක සහ චනිදු රත්නායක නමින් මියගේ සියලුම සසරගත ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම සඳහා මේ දේශනාව සඳහා දායකත්වයක් සම්පාදනය කර දෙනවා කියලා. ඉතින් ගරු දේශකයන් වහන්සේ ඇතුළු සියලු කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලාට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් ධර්ම ශ්‍රවණය කළ කල්යාණ මිත්‍ර හැම සිළු දෙනාටම උතුම් ධර්ම අවබෝධය පිණිස මේ කුසලයේ හේතු වේවා කියන අදහසින් යුතුව මේ 2024 වර්ෂයේ අපි මුලින්ම සිදු කරන මේ අමත පදන් දේශනාව සඳහා අදාළ ධර්ම දේශනා දායකත්වයක් සම්පාදනය කරනවා. ඉතින් අපි මෛත්‍රී සිතින් යුතු පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඒ දේන දායකත්වය සම්පාදනය කරපු තුලනි සේනානායක, අශෝක රත්නායක, චනිදු රත්නායක ආදී මේ හැම සියලු දෙනාටම ඒ අය නමින් අභාව પ્રાપ્ત වූ හැම සියලු දෙනාටම මෙපින් දැනේවා පිනේවා නොලැබූ සප සම්පත් ලබා ගනිත්වා ලැබූ සත් සම්පත් වඩා වර්ධනය කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සම්සිද්ධවා කියන දහසමතු පුණ්‍යානුමෝදනා කරමින් ඒ වාගේම මේ වැඩසටහන සඳහා සහ සම්බන්ධන සුපින්නත් ඔබ සියලු දෙනාටමත් මේ අපි මේ විශුද්ධි මාර්ගය ග්‍රන්ථය ධර්ම කරුණු විස්තර විවරණය කිරීමෙන් ලබාගත් මේ ධර්ම දානමේ කුසලයක් හැම සිළු දෙනා අනුමෝදන් වීමෙන් සිළු දෙනාටම නිදුකින් නිරෝගී භාවයෙන් යුතුව නිවන් මඟ ගමන් කර ගැනීමට ලැබේවා කායික මානසික සැනසෙල්ල උදාපත් වේවා සුවසීම ප්‍රතිපදාව සම්පාදනය කරගෙන උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා කියන දහසින් පුණ්‍යානුමෝදනා කරමින් අද දවසෙත් මේ අමතපදං දේශනා මාලාව දේශනාව අපි સમાપ્ત කරනවා එමනම් අපි කෙටි වේලාවක් ලබා දෙනවා මේ සඳහා යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් පැහැදිලි කරගත යුතුමක් තියෙනවා නම් ඒ පැහැදිලි කරන්න අපි කාලයක් වෙන් කරනවා යම් කෙනෙකුට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. පෙරුවන් සන්නයි සවින්හස. ඔව්. අවසරයි සයින්ස් මේ දැන් කෙනෙක් මරුණාම මේ පාංශුකූලයේ දෙනවා කියන කියන්නේ සයින්ස්. පාංශුකූලික දුතාංගයත් අතර මොකද එහෙම සම්බන්ධයක් තියෙනවද සයින්ස්? ඇත්තටම එහෙම සම්බන්ධයක් නැහැ. ඒ වචනේ පංසුකුල කියන වචනය පංසුකුල කියන වචනේ තියෙන ගුණකයි පංසුකුල මේ ඔව් මම හිතන්නේ අහන්නේ දැන් මරණයකදී පංසුකූල දෙනවා කියන චාරිත්‍රයක් සිදු කරනවා. ඒ චාරිත්‍රයත් මේ පංසුකූලිකාංගයත් අතරේ යම් සම්බන්ධයක් තියෙනවද කියලා නේද? එහෙමයි සේනා. ඔව්. එතකොට ඇත්තටම මේ දෙකක් අතරේ එහෙම සම්බන්ධයක් නැහැ. ඒ මරණයකට පංසුකූලයක් දෙනවා කියන අදහස එදෙන්නේ ඇත්තටම පංසුකූල කියන වචනේ තේරුම දැන් ඔය වචනාර්ථයේ වශයෙන් තමයි කිව්වේ පස් ගොඩක් උඩ තියෙන නිසා මේ පස් ඉවුරක් වාගේ කියන අදහසින් පංසුකූල කියලා නමක් හැදෙනවා කියලා. මේ වචනේ තේරුමක් තියෙනවා. ඒ තේරුම තමයි අතහැරපු දෙයක් කියන අදහස. පංසුකූලයක් කියලා කියන අතහැරපු දෙයක් කියන එක. එතකොට මේ පංසුකූල කියන අතහැරපු දේ අරගෙන සකස් කරගන්න චීවරය තමයි පංසුකූලික චීවරය කියලා කියන්නේ. ඒ පංසුකූලික චීවර ලබා ගන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙනවා. ඒ ක්‍රම ගණනාව අතරේ එකක් තමයි සොහනකින් මේ පංසුකූලය අහුල ගන්නවා කියන එක. ඒකට හේතුව අතීතයේ මලමිනිය මලසිරුරක් චීවරයක යම්කිසි මේ රෙද්දකින් විශාල වශයෙන් ඔතලා තමයි මේක සොහනට විසි කරන්නේ. එතකොට මේ ඔතන රෙදිකඩ ටිකක් දිග ලොකු රෙදිකඩක් විය යුතුයි. මොකද මල සිරුරක් ඔතන්න තරම් රෙදිකඩක් විය යුතුයිනේ. මේක දැන් කරේ හරි මොකක් හරි ක්‍රමයකට තියාගෙන යන්න මේක පිළිකුල් දෙයක් නිසා හොඳටම උතන්න ඕනේනේ. ඒ නිසා ටිකක් ලොකු රෙදිකඩක්. ඒත් එහෙම රෙදිකඩක උතලා ගෙනහිල්ලා සොහනට දාන නිසා සොහනට විසි කරන නිසා මේ රෙදිකඩ එක්තරා විදිහකට මේ මිනිස්සු අතහරින එකක්. නැවත වාරයක් කාගවත් බලාපොරොත්තු වෙන්නේ මේ රෙදිකඩ ආපහු අරන් එන්න. අන් ඒ නිසා මේ රෙදිකඩ පංසුකූලිකයි. මේ පංසුකූලික රෙදිකඩ පංසුකූලිකාංගයේ රකින භික්ෂුන් වහන්සේ කෙනෙකුට උත්කෘෂ්ඨ පංසුකූලයක් බවට පත් වෙනවා. ඒක අරගෙන Tamanට චීවරයක් සකස් කරගත්තොත් මේ පංසුකූලිකාංගයේ උත්කෘෂ්ඨ මට්ටමේ රකින්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් එහෙම අතහරිනවා කියන අදහසින් ඒ නිසා මේ රෙදිකඩක් සමග විසි කරාම මේ රෙදිකඩ පංසුකූලික භාවයෙන් භික්ෂුන් වහන්සේට ගත හැකි නිසා මේ මල සිරුරත් සමග ලබා දෙන දේවල් පංසුකූලිකයි කියන ව්‍යවහාරයක් අපේ සමාජයට එන්න ඇති. ඒත් එක තමයි මල සිරුරක් යම් කිසි විදිහකට මරණයක් සිදු වුනහම ඒ gederදී ඒ මරණය උදෙසා අපි කරන කටයුතුත් පංස්කූල කියන වචනයට එන්නේ. නමුත් එතනදී පූජා කරන රෙදිකඩ පංශුකූලික නෙවෙයි. ඒකට කියන්නේ මතක චීවර කියලා. මතක වස්ත්‍ර දානයක් තමයි අපි මරණ අවස්ථාවකදී මේ පංශුකූල කියන මේ චාරිත්‍රය විලාවිදි කරන්නේ. නමුත් මේ චාරිත්‍රය මෙතෙන්ට එන්න ඇති කියන අපිට ක්‍රමය ගැන හිතලා බලනකොට ඒ දෙන්නේ අර මල සිරුරක් සමග අතහරින සියලු දේවල් අතහැරිය කියන අදහසින් මල සිරුරක් ඉවත් කරන්න සිදු කරන හැම කටයුත්තක්ම මෙන්න මේ පංසුකූල කියන ව්‍යවහාරයට එන්න ඇති. ඒ නිසා මේ මල සිරුරක් දැන් දැන් කාලේ නම් පෙට්ටියකට දාලා සකස් කරලා තියෙන එකක්. ඉස්සර කාලේ මේ මල සිරුර යම් කිසි රෙදිකඩකින් ඔතලා තියලා දැන් මේක සුසානේට සොහොනට ගෙනියන්න කලින් සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලාට එන්න කියලා යම් කිසි විදිහකට මේ චීවරය මේ මේ මල ශිරුව පිළිබඳ ආගමිකවතාවක් සිදු කරන්න ඇති. ඒ ආගමිකවතාවක් සිදු කිරීම තුළින් ඒ මල ශිරුව ගිහිල්ලා සොහනට දැම්මහම ඒ සොහනට දැමීම තුළ භික්ෂුන් වහන්සේලාට පංසුකූලයක් උත්පාදනය වෙන්න ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා. ආන් ඒ නිසා මේ චාරිත්‍ර ධර්මයට මේ සිදු කරන ආගමික වතාවත් ටිකටත් පංසුකූල කියන ව්‍යවහාරය යෙදෙන්නද කියලා අපිට හිතෙන්නේ. එහෙම නැතුව මේ පංසුකූලයක් දෙනවා කියලා කියන එකත් පංසුකූලිකංගයත් අතරේ සම්බන්ධයක් වෙන නැහැ. එතනදී තිතින් විනය සඳහන් කරන මේ පංසුකූල ගවේෂණය කරන්න යනකොටත් පංසුකූල සොයාගෙන සොහොන්ට යනකොටත් අපි විනයානුකූලව පිළිපැදිය යුතු කරුණු කාරණා පවා තියෙනවා. ඒ නිසා මේ පාංශුකූලයක් දෙනවා කියන මේ අවසාන ආගමික වතාවත් කරන තැනත් අපි මේ පාංශුකූලිකංගයත් අතර වෙනත් සම්බන්ධයක් අපිට ප්‍රකට වෙන්නේ නැහැ. ඒකත් පාංශුකූලෙ දෙනවා කියලා කියන එකට වඩා ඒ පාංශුකූල කියලා කියන අතරම සංස්කෘත වදය වචනය මේකේ pāli වචනේ පංශුකූල. පාංශුකූලිකාංගය කියලා අපිට කියන්න පුළුවන්. එහෙම නැත්නම් පංශුකූලිකාංගය තමයි මේකේ pāli වචනය වෙන්නේ. මම හිතන්නේ පැහැදිලි කියලා මොනවා හරි තව ටිකක් අපිට පැහැදිලි කළ කරන්න අවශ්‍යයි නම් කියන්න පුළුවන්. අවසරයි සයිනන්ස. මේ ඔව් ඒ දෙන මේ දෙදිකඩෙන් ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ නමකට පංසකෝලික අංගය රකින භික්ෂුන් වහන්සේ නමකට සිවුරක් සකස් කරගන්න පුළුවන් සයිනන්ස. ඒක නම් ඇහුනේ නෑ. පංසකෝලිකාංගය රකින භික්ෂුන් වහන්සේ නමකට සයිනන්ස මේ ඒ ඒ දැන් අර මතක වශයෙන් මේ වංශගෝලික චීවරයක් සකස් කරගන්න පුළුවන් සයින්හස ඇත්තටම මතක වස්ත්‍රය අපිට පංශකූලිකාංගය සඳහා තියෙන පාංශකූල ශේස්ත්‍ර ටිකක් තියෙනවා. මේ පාංශකූල ශේස්ත්‍ර අතරේ මට මතක විදිහට මතක වස්ත්‍රය කියලා කියන එක නම් නැහැ. සොහොනේ තියෙන සොහොනේ දෙමු වස්ත්‍රය කියන එක තමයි පංශකූල ශේස්ත්‍ර 21ක් තියෙනවා 23ක් තියෙනවා. ඒ 23 යටතේ මට පේන්නේ නෑ එහෙම මතක චීවරය කියලා කියන එක. මොකද මතක වස්ත්‍රය කියලා කියන එක අනිවාර්යයෙන්ම සංඝසතු කරලා පූජා කරන චීවරයක් බවට පත් වෙනවා. සංඝසතු කරලා පූජා කරන චීවරයක් නිසා ඒක පංසුකූල පාංශුකූලිකාංගයේ මේ පංශුකූලිකාංගයේ රකින භික්ෂුන් වහන්සේ කෙනෙකුට ඒකෙන් චීවරයක් සකස් කරන්න හැකියාවක් නැහැ කියන එක තමයි මට මේ වෙලාවේදී පැහැදිලි වෙන්නේ මම තව චුට්ටක් ඒ පිළිබඳව අපි මම කියවලා බලන්නම් අර මේක වෙනසක් වෙනවා නම් අපි පැහැදිලි කරන්නම් ඊළඟට මට පැහැදිලි දැනට මට ප්‍රකට වෙන්නේ මතක වස්ත්‍රයේ පංස්කූලයකට සුදුසු වෙන්නේ නැහැ කියන එකයි එහෙමයි සයින්ස් තෙරුවන් සරණයි සයින්ස් හොඳයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ ඒකාසනිකංගේ රත්න භික්ෂුව දිනකට එක්වරක් පමණක් දානේ වළඳන්නේ කියලා කරුණාවෙන් පහදා දෙන්න. ඔව් ඒකාසනිකාංගේ රකින්න වික්ෂුන් වහන්සේ එතකොට අර අපි කියවේ එක ආසනයයි දානේ වළඳන්නේ ආසනය කියන්නේ හිඳ ගැනීම කියන එක. ඒතර එක හිඳ ගැනීමකදී විතරයි දානේ වළඳන්නේ. ඒ නිසා දවසට එක වේලයි එක වරයි දානේ වලදීම සිදු වෙන්නේ දෙවරක් වැළඳුවොත් ආසන දෙකක් වෙනවනේ. ඒ නිසා දෙවරක් වළඳන්නේ නෑ එක වරයි දානේ වළඳන්නේ. හොඳයි. අවසරයි ස්වාමින් වහන්සේ නේසත්තිකෝ කියන එකේදී දැන් එතකොට මේ කය දිගහරින්නේ නැහැ කියලා තුන් ඉරියව්වක් කියන්නේ ස්වාමින් වහන්සේ ඒ තුනේදී සිහිය දියුණු කිරීම වැඩි කරගන්න එකද අනිත් ටික භාවිතා කරන්නේ නැති ඒ සම්බන්ධයෙන් දැනගන්න කැමතියි. ඉරියව් තුනක් භාවිතා කරන්නේ. මට ප්‍රශ්නේ ටිකක් පැහැදිලි මදි වුණා. ඒ කියන්නේ නේසජ්ජිකාංගය කියලා කියන්නේ කය දිගහැරීමේ ඉරියව්ව භාවිතා කරන්නේ නැහැ කියන එක. ඒතර අනෙක් ඉරියව් තුන විතරක් භාවිතා කරන එකෙන් කියන්නේ මොකක් කියලා දහන්නේ සිහිය දියුණු එතකොට ස්වාමීන් වහන්සේ දැන් එතකොට නිදාගන්නේ නැහැ කියන එක වගේද එතනින් භාවිතා වෙන්නේ මේ වැටගෙන ඇත්තටම නිදාගන්නේ නැහැ කියලා කියන එක නෙමෙයි වැතිරෙන්නේ නැහැ කියන එක. එතකොට නිදා ගැනීම සඳහා කය දිගහැරීමක් සිදු කරන්නේ නැහැ කියන එක. ඒතර ඉඳගෙන භාවනා ඉරියව්වෙන් Taman විවේකයේ පිණිස යම් නිදා ගැනීමක් කරාට දුතාංගයේ බෙදෙන්නේ නැහැ. ඒතර මෙතනදී බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම වීරිය කියලා කියන එක. දැන් අපි කය දිගහැරලා කරන නිදා ගැනීමක් තුළ එක්තරා විදිහකට අපි තීන මිද්දයකට බර වෙනවා. අපි මිද්ද සුඛය, සෙය්‍ය සුඛය කියන මෙන්න මේ සුඛයන් වලට එක්තරා විදිහකට කැමති වෙනවා. ඒ නිසා කය දිගහැරීම තුළ එක්තරා විදිහක විවේකයක් අපි බලාපොරොත්තු වෙනෝනේ. එහෙම නැතිව වීරිය අධික භාවයක් ඇති කර ගැනීම තමයි නේසජිකාංගය තුලින් බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි චක්කුපාල ස්වාමීන් වහන්සේගේ කතා වස්තුව බැලුවොත් ධම්මපදට කතා වෙන චක්කුපාල ස්වාමීන් වහන්සේ කතා වස්තුවේ සඳහන් කරනවා උන්වහන්සේගේ මේ ඇහි ආබාධය ඇති වුනහම S2 ආබාධය ඇති වුනහම උන්වහන්සේට වෙද මහත්මයා බෙහෙතක් දෙනවා කියනවා මේ බෙහෙත නස්න කරන්න වැතිරිලා කය දිගහැරිලා නස්න කරන්න උන්වහන්සේ අදිෂ්ඨාන කරගන්නවා. මම මේ මගේ දැස අඳ වුණත් මම මේ නස්නය කිරීම සඳහාවත් කය දිග හරින්නේ නැහැ. මම කය හිඳ ගැනීම ඉරියව්වෙන් වෙනස් කරන්නේ නැහැ කියලා. මේක වීර්යය. ඒ නිසා නේසජ්ජිකාංගය කියන අංගය තුළින් වීරිය තමයි වැඩි වශයෙන් සම්පාදනය වෙන්නේ. වීරිය සම්පාදනයේ පිරිස තියෙන දුතාංගයක්. ඉතින් කියනවා අතරම යම් භික්ෂුවක් නේසජිකාංගය කියන දුතාංගේ සමාදන් වෙනකොට මාරයට ඒක දැනෙනවා කියලා කියනවා. මරු පහරක් දැනෙනවා කියලා කියනවා. මාරයාගේ ආසනේ හෙල්ලෙනවා කියලා කියනවා. මේ භික්ෂුවක් නේසජිකාංගය කියන දුතාංගේ සමාදන් වෙනකොට ඒ තරම් වීරිය පිණිස තියෙන දුතාංගය තමයි නේසජිකාංගය කියලා කියන්නේ.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 ත්වන් සරණයි සියලු දෙනාටම